මේ ਸਰවඥ දේශනාවේ ඒ තියෙන ඒ ගැඹීරත්වය වචනේ තියෙනවා අර්ථයේ තියෙනවා අත්දැකීමේ තියෙනවා. ඉතින් මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විවර කරන්න බලාපොරොත්තු වෙන්නේ හඳුන්වා දීමක් දීමට බලාපොරොත්තු වෙන්නේ වටිනා සූත්‍රයක්. ඒ සූත්‍ර වශයෙන් මෙවුවා එකතු වෙලා ගොනු වෙලා ਸਰවඥාන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ ඒ සූත්‍ර ඉතිරිලා හිටපු 500ක් මහරහතන් වහන්සේලා සංගායන නැත්නම් සජ්ජායන කරන්න පටන් ගත්තා. ඒ කරනකොට එක එකනා එක එක තැන්වලදී අසන ලද කොටස් ඒකට එකතු කරා ඒකතු කරේ මේ අද වාගේ අවුරුදු 2600ක් පස්සේ ඉන්න අපටත් අර සරුවත්න දේශිත වචනය නොපිරිහෙලා අදපළුතු නොවි දිගට යෑම සඳහා එනිසා 45 වසක් පුරා දේශනා කරන්න ඉතිවිච්ච විශාල ධර්මස්කන්ධය මුඛ પરම්පරාවෙන් පවතින්න පුළුවන් විදිහටත් පසු කාලීන භාෂා විපර්යාස හරහා අර්ථය නොපිරිහෙන විදිහටත් භාවනා කරන කෙනෙකුට තමන්ගේ අර්ථය මතු කර ගැනීමට ඉඩක් තියලා මේ කරපු දේශනාව මනුස්ස ඉතිහාසයේ ඥානය අතින් ඥානීය සංවිධානය වෙච්චි ප්‍රථම අවස්ථාව. ඒක දරුවචන් වහන්සේගේ තියෙන ජීවිත සංවිධානයේ ආශ්චර්ය ලක්ෂණයක් මානවයට දායාද කරපු. ඊට පස්සේ තමයි ඔය සියලුම ආගම් පෙළ ගැහිලා පිළිවෙල වෙලා සුද්ධ ලියවිලි හදාගෙන ව්‍යාකරණ හදාගෙන ඔක්කොම කරේ මේ සර්වචන් වහන්සේගේ වැඩ පිළිවෙලෙන් පස්සේ. ඉතින් ඒකට සර්වචන් වහන්සේගේ දේශනා විලාසයේ හුඟක් බලපෑවා. ඒ වගේම ඒ සංගායනාවට සම්බන්ධ වෙච්ච මහරහතන් වහන්සේලා ගොඩාක් කල් බලලා අනවශ්‍ය විස්තර ඔක්කොම අයින් කරලා බොහෝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් මුඛ પરම්පරාවෙන් කට වචනයෙන් ගෙනියන්න පුළුවන් විදිහට මේවා බන්ධනය කරලා ඒ කරපු සකස් කිරීම ආශ්චර්යවත් දෙයක් ඒ නිසා බුද්ධ රත්නේ වගේම ධර්ම රත්නයත් පූජනීය වන්දනීය සියලු සැප සම්පත් ලබා දෙන තත්ත්වයටපත් උනේ ඒ පරිණිර්වාණය දවස් 100කට පස්සේ ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් සංගායනා සජ්ජහායනා හයක් දක්වා පවත්ලා තියෙන බව සාමාන්‍ය බෞද්ධයා දන්නවා ඉතින් ඒ එකකදීවත් මේව එකක්වත් වෙනස් කරේ නැහැ. වෙනස් කරන්නත් බෑ. ඒවා ඊට පස්සේ මේකේ තියෙන සාත්තං සබ්යම්බජන සබ්යංජනං කේවල පරිපූර්ණං මේ කියන ලද දේ අර්ථ සහිතයි සබ්යංජනයි. අර්ථ අක්ෂර ව්‍යංජන ඒ ඔක්කොම ආය කාටවත් හැඩ වැඩ දාන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඒක gediye පිටින්ම පහළ වෙච්ච එකක්. කේවල පරිපූර්ණං අතරක් සිතුරක් නැතුව කේවල භාවයක් තියෙනවා. පරිපූර්ණත්වයක් තියෙනවා. ඒක කාටවත් ආය හදන්න ඉඩ තියලා සරුවචනසේ දේශනා කළා නැහැ. ඒකම කෑලි දාන්නත් බෑ, අයින් කරන්නත් බෑ. ඒක කෙරුව සාප වෙනවා. බුදුහාමරෝ දේශනා කරපු මේ දේවල් වැරදිකම නිසා නොදැනුවත්කම නිසා යම් යම් වැරදි අර්ථකථන මතුවලා තියෙනවා. අත් මේක සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං කිව්වට පුදුම තෙදක් මේ ධර්මයේ පුදුම තෙදක් දක්වලා තියෙනවා. ඉතින් ඒක ඒ නිසා මේ ඉදිරිපත් කරන මේ උපුටා ගත්තේ මේ සූත්‍රය චචක්ක සූත්‍රය. මේ චචක්ක ධර්මය නැත්නම් කතා සාරය, කතා ශරීරය හෙලි දක්වන්නේ ඉස්සර වෙලා ඒක ආඩම්බර කරනවා. තෙද ගන්වනවා. ඒක බලවත් කරනවා. ඒක තෙදවත් කරනවා. ඒ තෙදවත් කරන ස්වභාවය තමයි සබාවක් පටන් ගන්න ඉස්සෙල්ලා නෝනාවරණි මහත්වරණි කියලා ආමන්ත්‍රණය කරනවානේ. නැත්නම් සභාපතිතුමනි, කථානායකතුමනි, සභාපති ඇතුළු නෝනාවරණි මහත්වරණි කියලා ඒ අවධානයෙන් කියන්නේ දැන් ඉතින් මේ පැත්තට හැරෙන්න අපි මේ වැඩ පටන් ගන්නයි හදාන්නේ. ඒ චාරිත්‍ර ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේකෙන්. බුදුජානනාංශේ සංඝයා ඉදිරියට ගියාම සරුවචනාංශේ බිකවෝ කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා බදන්තේ කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ਸਰවචනාදී මම ඔබ වහන්සේ අඬ ගැහුවා ඔන්න මගේ අවධානය ඔබ වහන්සේ ළඟට ආවයි කියලා ඉසල අවධානය අරගෙන ධම්මංගෝපික වේදේශී සාමි මන්නේ මේ වෙලාවේ මේ ධර්ම සභා මණ්ඩපයේ මම බණක් කියන්නයි ලෑස්ති වෙන්නේ කියලා ධර්ම සාකච්ඡාවක් කරන්න නෙවෙයි පිළිසඳරකට නෙවෙයි භාවනා කරන්න නෙවෙයි බණක් කියන්නයි ලෑස්ති වෙන්නේ කියලා අර පිරිසට ඇඟවීමක් කරනවා මේ කරන්න හදන වැඩේ පිළිබඳ ධම්මං බෝ භික්කවේ දේශිස්සාමි. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම්. මම මේ දේශනා කරන ධර්මය පටන් ගැනීමේදී මේ ඇහෙන වචනේ කල්යාණයි ඒ කියන්නේ සුබ සාධනය කරනවා. මංගල කාරණාවක්. එහෙම නැත්නම් සුත්තමේ ඥානයේ වශයෙන් අසු විරු දැනුමට බහුසුද භාවයට බොහෝම වටිනා සාර ධර්ම මේකේ තියෙනවා. නිසා ඒකට කියනවා ආදී කල්යාණි කියලා. ආදී කියලා කියන්නේ මුල. මුල පිරිසිදු වූ, මුල යහපත් වූ, මුල මංගල වූ, මුල භද්‍ර වූ, මුල සුවේලවන සුළු වූ ධර්මයක් මන් ඔබට දේශනා කරන්න හදා. මජ්ජේ කල්යාණ ඒක තේරුම් අරගෙන Taman දැනට දන්න ඥානවලට යොදලා ණය විපස්සනා ක්‍රමයට අනුමාන ඥානවලට ආකාර පරිවිතක්කේට තර්කයට දැම්මහම තේරෙනවා කිසිම තැනක කිසිම හුරස්පරස් නැහැ. ඒ සුත්තමේ ඥාණය පුදුම ජාලයක ලස්සනට ගොනු වෙලා තියෙනවා. භාෂා වශයෙන්, ව්‍යාකරණ වශයෙන්, මුලැමැදාග වශයෙන් ගොනු වෙලා තියෙනවා. එතකොට ඒකේන අහල මේ කණෙන් අහලා මේ කණෙන් පිට කෙරුවා නෙවෙයි. අහලා හිතේ ධාරණය කරගන්නවා. ධාරණය කරගන්නකොට ඒ අවුරුදු 2600ට ඉස්සෙල්ලා මේ වචන අහලා ධාරණය කරගත්ත ස්වාමින් වහන්සේලා ඒක තමන්ගේ પરම්පරාවට සිසු પરම්පරාවට කියා දෙන්නේ අර අර්ථ රසය ඉස්ලාම කියපු අර්ථ රසය ඇති වෙන විදිහට බහුසුත භාවය ඇති වෙන විදිහට එහෙම මුලැමැදාක පටලවා ගන්න නැතුව කියලා දෙන්න පුළුවන් වෙන්නේ ඒ ධාරණ ශක්තිය නිසා ඒක සමහරකට උප්පත්තිය කියනවා සමහරකට භාවනා කරාට පස්සේ ජීවිතය සකස් වෙනකොට මේක ඉස්සලා කියන්න ඕනේ ඊගාට මේක කියන්න ඕනේ ඊගාට මේක කියන්න ඕනේ මෙන්න මේ ව්‍යාකරණය මෙතන දාන්න ඕනේ කියලා ඒ තමන් ඉදිරිපත් කරන දේ ඉදිරිපත් කිරීම පිළිබඳව වගවීමක් තියෙනවා තීරමක් එන්න පටන් ගන්නවා ඒකට කියනවා මජ්ජේ කල්යාණය කියලා එහෙම නැත්නම් දේශනාවක් කරනකොට කතාවක් කරනකොට ඒකෙන් දෙන්න හදන පණිවිඩේ අද මේ තොරතුරු තාක්ෂණයේ හිටියට සම්පූර්ණ අවුලක් තියෙනවා. දෙන්න ඕනේ දේ දන්නෙත් නැහැ. ගන්න කෙනාට ඒක ලැබෙනවද දන්නෙත් නැහැ. ඒකෙන් උදව් මුතල්ලි හම්බ කරන්න හදනවා මිස කිසිම උදේ ඉඳලා හැන්ද වෙනකන් අහගෙන ඉන්න ඔය කියන දෙක මොන්නම හරයක්වත් තියනවද කියලා. තියෙනවා එකක් මේ භාවනා කරන්න දෙන්නේ නැති වෙන්න ඔළුව අවුල් කරන හරේ නම් තියෙනවා. කුණු හරපණම් තියෙනවා. ඕනේ තරම්. ඒ නිසා මේකේ ඒ බාහිරේ තියෙන ධර්මත් එක්ක බලනකොට ਸਰවචනාංශගේ මේ ව්‍යාකරණානුකූලව මේ දෙන කොටසේ මජ්ජේ කල්යාණය ඇහුවේ නැත්තම් බුදුබණ ඇහුවේ නැත්තම් කවදාවත් ලැබෙන්නේ තමන් හිතලා කවදාවත් ගන්න බෑ. මජ්ජේ කල්යාණේ කියලා කියන්නේ අහනකොට හිතෙනවා අනේ මම මෙච්චර කල් මෙච්චර දැනගෙන හිටියා මේ දේ මේ ගැළපුම මේ ව්‍යාකරණේ දන්නේ නැහැ. ඒ නිසා මජ්ජේ කල්යාණේදී යාගේ මචමතාන්තර වෙනස් වෙන්න පටන් ගන්නවා. තීරණයකට එනවා. තමන් තමන්ගේ රුචි අරුචිකම් නැවත සලකා බලන්න හිතෙනවා. තමන් මෙතෙක්කල් පෞරුෂත්ව වශයෙන් තියාගෙන හිටපු දේවල් අපි කියන ආගයන් ආඩම්බරයන් නැවත සලකා බලන්න තීරණයකට එන්න පටන් අර ගන්නවා. මජ්ජේ කල්යහනදී සහලවනවා. ශරීරයේ සහලවනවා. දැනුම සහලවනවා. සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාව සහලවනවා. sannivedanaye සහලවනවා. පුතුමාකාර හේල් කැම්බරිල්ලක් කරකවිල්ලක් කරලා ගන්නවා මජ්ජේ කල්යාණේ. ඉතින් එතකොට ඒක නිකන් රූපාන්තරණයක් වගේ. ඒ බල මධ්‍යේ කල්යනට යනකොට ඒ පුද්ගලයාගේ හැම දෙයක්ම වෙනස් කරනවා. ඒක ඒ කෙනාටත් දැනෙනවා. ඒ කියන්නේ ඇසුරු කරන එකනටත් දැනෙනවා. මේ පුද්ගලයා ඇතුළ විශාල මේ වෙනස්කම් වගේ සිදුවමින් යනවායි කියලා. ඊට පස්සේ පරිෝසాన කල්යනට ගියාට පස්සේ ඒ වෙනස්කම් හරහා එයා බොහොම ශාන්ත විවේක සුන්දර නිර්මලතාවයකටපත් වෙනවා. ඒක වැඳිය යුතු පිළිය යුතු මේ මිනිස්සු විතරක් නෙවෙයි දෙයියන් බ්‍රහ්මයන් පවා වඳින අවසාන කල්යාණිකුත් තියෙනවා. ඒ කල්යාණය ඒ කියන්නේ පරියෝසాన කල්යාණේ පෘ탁ජනියෙකුට කවදාවත් කුලඟක්වත් තේරෙන්නේ නැහැ. මොන විදියෙන්වත් හිතලා ගන්න බෑ. ඒ නිසා මේ ආර්යයන් වහන්සේලා අතර බොහොම ප්‍රසිද්ධියේ තියෙන මේ පරියෝසాన කල්යාණය පෘ탁ඥයෝ උසුළු විසුළුවට ලක් කරනවා. ඔහොම තියෙනවා අපිට පේන්න එපාය. ඔච්චර මහ ලොකෝට තියෙනවනම් කියලා කවදාක පේන්නෙම නැහැ. මොකද ඒ තරම පෘ탁ඥය මොනවදෝ හරයක් නැති පද්ධතියක් අල්ලාගෙන ඒකට මැරිලා ඒකෙන් පීඩාවට හිතපත් කරගෙන ආතතියටපත් කරගෙන ජීවත් වෙන නිසා පරියෝසాన කල්යාණයක් මේ ලෝකේ මේ manuss ලෝකේ manussෙ ඉඳ ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ තරම්ම එදිනෙදා ජීවිතය හරහා අපේ තියෙන මේ කොටින් කියන දුක හරහා පුදුම දුක් ආර්ය සත්‍යයක් මත වෙන පටන් ගන්නවා. මේ අපි කරන මේ තෘෂ්ණාව, දේවල් කරන්න තියෙන තෘෂ්ණාව, හැම දෙයක්ම කරන්න තියෙන මේ එළවුම ආර්ය සත්‍යයක් කරගන්න. දුක් ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය. එතකොට පේනවා මේ දෙක දැනගන්න එක විතරයි. මේ කියන්නේ අපි ළඟ මේ තියෙන දුක ඒ වගේ මේ දුකට මුල් වෙන මේ තෘෂ්ණාව පිට කෙනෙක් ළඟ නෙවෙයි කියන දැනගන්න එක විතරම යෝගාවචර කරන්න ඕනේ. එතකොට නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක මේ පිටින් පද්ධතියෙන් ආපු දෙයක්වත් වෙන විශ්ව විශ්වකින් ආපු දෙයක්වත් නෙවෙයි. දුක දුක වශයෙන් තේරුම් ගත්තට පස්සේ එච්චරමයි එතකොට ඒ දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ආයේ ක්‍රමයට ලෑස්තිලා ගිහිල්ලා ඒක බැලුවට පස්සේ එයා මෙතෙක් කල් කෙරුවේ තණ්හා වඩන ජීවිතයක් නම් අවිද්‍යාව වඩන ජීවිතයක් නම් දැන් තේරෙනවා මට මේ පැත්තේ මෙහෙම කෙරුවොත් තණ්හාව තියෙනවා. මේ පැත්තෙන් කෙරුවොත් රාගය දුර වෙන පැත්ත තියෙනවා, විරාගය තියෙනවා. මේකට ගියොත් අවිද්‍යාව තියෙනවා. මේකට ගියොත් විද්‍යාව තියෙනවායි කියලා අර කේවල පරිපූර්ණ වශයෙන් අවිද්‍යාවේ තෘෂ්ණාව තිබුණු ජීවිතය හිමීට හිමීට හිමීට විද්‍යාව පැත්තට තෘෂ්ණාව නැති පැත්තට හැරෙනකොට ක්‍රියාවලිය වෙනකොට තේරෙනවා ගඟ දිගේ ඉහළට පීනනවා වගේ වෙනසක් සිදු වෙනවා ඊට පස්සේ තේරෙනවා මේක ආය නැති නොවෙනා තාලෙට ජීවිත වෙනසක් ඇති කරනවා කිය. ඒක නිසා පරිෝසాన කල්යාණය දෙවියන් බ්‍රහ්මයන් විසින් වඳින බුද්ධ ආදී උත්තරවන් වහන්සේලා විසින් අගය කරන දෙයක් වුණාට පෘථජ්ජනයට තාම හීනෙන් තුල ගාපු රසමස උලක් වගේ හීනයක් විතරයි. මොකද ඒ තරම් එයාට තව යුතුයකම් වගකීම් බාර තියෙන නිසා එයාගේ හිත තාම පරිෝෂණ කල්යාණ සූදානම් නැහැ. නමුත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ ශාසනික ශ්‍රද්ධාව තියෙන කෙනාට ශාසනික සම්මාදිට්ඨිය තියෙන කෙනාට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඉතින් ගෞරවණීය විදිහට තියාගෙන. නමුත් භාවනා භ්‍රමචර්යය දෙනකොට දෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික මේ ජීවිතයේදීම මේක සාක්ෂාත් කළ හැක්කක් බවට පෙර ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. ඒක කරන්ඩ මට කිසිම දෙයක් අඩුවක් නැති බව තේරෙන පටන් ගන්නවා. ඒකම දවසින් දවස දවසින් දවස මේක සම්පාදනය වෙන බොහෝම හිමීට සම්පාදනය වෙන බව තේරෙනකොට අර පරිෝසాన කල්යාණයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගම්බීරත්වය manussත්වයේ සාමාන්‍ය ඉක්මවලා තියෙන දෙයක්. තමන්න තේරෙනවා මමත් මගේ තියෙන manussකමත් ඉක්මවාගෙන ඒ Brahmachariyaටපත් වෙලා Brahmachariyaටපත් වෙලා අර ඒ පරිෝසాన කල්යාණත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා තේරෙනකොට අපි මෙතෙක් කල සංසාරේ කරගෙන ගිය වැඩපිළිවෙලත් Brahmacharya වැඩපිළිවෙලෙත් වෙනස ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ මේ චක්ක සූත්‍රයේදී ධර්මයක් මම දේශනා කරන්නම් කියලා ආදි කල්යාණ මජ්ජෝ කල් මජ්ජේ මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියලා මම මේ දේශනා කරන්න හදන ධර්මය ඉෂිස්සලාම අහන කෙනාට සූතමේ ඥානෙ ලැබලා දෙනවා. ටිකක් කල හුරු වෙලා බුදුහාමුදුරෝ දන්න ධර්මයේ ධර්ම සංඝයා දන්න සිල් දකින්න කෙනාට මජ්ජේ කල්යාණේ ඇති කරනවා. ඊට පස්සේ දැන් රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ පිරිසේ ඉන්නවනේ. එයාට තේරෙනවා මගේ ගම්බීර ධර්මයක් නොදන්න බාත දරුවෙකුට කියලා දෙනකොට කොහොමද කියලා දෙන්න ඕන? ධර්මයේ තියෙන එක හරි නොතේරෙන කෙනාට කියලා දෙන්න කොහොමද කියලා අර බුදු කෙනෙක් කියලා දෙන ආකාර පරිෝධාන කල්යාණයට මම අවබෝධ කරපු දේ පවා වෙන කෙනෙකුට කියලා දෙනකොට බුදු කෙනෙක් කොච්චර ප්‍රවේශමෙන්ද මේක කියලා දෙන්නේ ගහපා දෙන්නේ නැතුව කියලා බුදුමාහාර දැනුමක් තියෙනවා. ඒ නිසා නිවන් දැකපු ඇත්තන් එහෙම නැත්නම් රහතන් වහන්සේලාට පවා මේ බුදුබණක් අහනකොට අපිව පළවෙනි දෙවෙනි පාඩම් කරලා තියෙන අපිට ඕනේ නැහැ කියලා අයින් කරන්න දෙයක් නැහැ. අවසානයේ ගිය කෙනාටත් නැවත සලකා බලන්න. කාරණාවක් ධර්මතාවයක් තව කෙනෙක් sannivedanaya කරනකොට කොහොමද කරන්න ඕනේ? මේ මුල මැද අග ආදි මැජේ පරිෝසాన විදියට ගැලපෙන විදියට කෙනෙකුට දෙන්නේ කොහොමද කියලා ඒ ශාසනයේ ලස්සන පුදුමේ ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි සරුවචනාංශ වගේ අnder පෑයක් පෑමක් කරලා තෙද ගැනීමක් කරලා මේ චතක්ක සූත්‍රය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ආදි කල්යාණ මජ්ජෝසාන මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං සව්‍යංජන අර්ථය දනවනවා මේකේ ව්‍යංජන සහිතයි. කියන්නේ ඒක මේ ජප මන්ත්‍රයක් නෙවෙයි මේ පිටින් එනලා ආරූඪ කරපු දෙයක් නෙවෙයි. වචනෙන් වචෙන්ට සම්බන්ධයක් තියෙනවා මේකේ. වචනෙන් මේ වාක්‍යයෙන් වාක්‍යයට සම්බන්ධයක්ත් තියෙනවා. භාෂා විවහාරයට දර්ශනයට ගණ්ඩක් පුළුවන් පැත්තක් මේකේ තියෙනවා. ඒක නිසා ඒකට සබ්යංජන කේවල පරිපූර්ණා. මේක මේ ලෝකෙදීම එක්කෙනෙකුටම මේ දී ඇති ක්ෂණ සම්පත්‍ය ආරාම කෙලවරටම යන්න පුළුවන්. ඒ කියන්නේ බුදු වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ බුදු ජානන්සේ සාක්ෂාත් කරගත්ත දේවල් වලට අපිට යන්න බෑ කියලා. එහෙම කියන දේවල් වලට තමයි සුද්ධ ලිවිලි කියන්නේ. සුද්ධ ලියවිල්ල දෙයියෝ දුන්නා. උඹට ඒක හොයන්න බලන්න ඕනකම නැහැ. උඹ ඒක අරස කරපන් නැත්නම් අපායට යනවා. සුද්ධ ලියවිල්ල පිළිගත්තොත් ස්වර්ගයට යනවා. මේක එහෙම බෑ. මේ සුද්ධ ලියවිල්ල ව්‍යංජන වශයෙන් බලන්න ඕනේ. අර්ථ වශයෙන් බලන්න ඕනේ. ඒකේ කේවල පරිපූර්ණ භාවය නිවන් දොදක්කට පොත පෙරලා බලන කෙනෙකුට පවා ඒකේ පිරිච්ච ගතිය කේවල පරිපූර්ණම් කියලා කියන්නේ සාසනේ පිරිච්ච ගතිය අහගෙන ඉන්නකොට වුණත් තේරෙනවා. ඒ නිසා ධර්මයක් දේශනා කරනකොට ඒකේ චිත්ත මනස පසීදති කියලා කාගෙත් මූණ ඔප වැටෙන්න පටන් අරගන්නවා. හිත මනස පහදින්න පටන් අර ගන්නවා මොකද මේක කේවල පරිපූර්ණයි. ඒක මේ ගූඪ ධර්මයක් වෙච්ච අපමන්තරයක් නෙවෙයි. එහෙම නැත්නම් වෙන දේව භාෂාවක් නෙවෙයි. මේ මිනිස්සුયો දන්න දේ. ඒක ගොනු කරලා තියෙන්නේ කේවල පරිපූර්ණ විදියට පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශේති. ඒකෙන් මේ අහලා ගෙදර ගිහිල්ලා බත් කාලා බුදියන්න නෙමෙයි කතා කරන්නේ. අහුවට පස්සේ Brahmacharya රකින්නයි. අහපු හැම කෙනාටම හිටියට වැඩිය ඉහළ මට්ටමකින් තමන් කරගෙන යන වැඩපිළිවෙල නැත්නම් මේ Brahmacharya නැත්නම් ඒකට කියන්න පුළුවන් මේ හුදකලාව. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් විවේකයේ හොයන ගතිය. එහෙනම් තමන්ගේ විස්රාමයේ හොයන ගතිය ඉස්මතු කරලා දෙන්න මේ කතා කරන්නේ. ඒක නිසා අහලා වෙනසක් උනේ නැත්තම් ඒ කියන්නේ ඇහිලත් නැහැ. මේ කණෙන් ඇවිල්ලා ඒ කණෙන් ගිහිල්ලා තියෙනවා. ධර්මයක් වෙලා නැහැ ඒක. ඒ වගේ දේවල් වලට කියනවා බණ වගේ දේවල් කියලා. බණක් ඇහුණා නම් කවදාකවත් නැහැ අඩියටම වදිනවා. එතන ඉඳලම වෙනස් වෙන්න පටන් ඒක දිගටම Brahmacharya ඉවර කරනකම් Brahmacharya ප්‍රකාශ කරනවා. පරිශුද්ධ වූ Brahmacharyaකට යොමු කරනවා. මේන්න මේ ಗುಣ ධර්ම ටික සහිත ඒ ඒ කෘත්‍ය සම්පාදනය කරන දේ තමයි චචක්ඛ සූත්‍රය කියලා බුදුහාමුදුරු නමක් දීලා තියෙන්නේ. ඉතින් ඒ කොටස් ඒ ඒ වගේ අසාධනගත යුතු ඒ කොටස් භාවනා කරන පිරිස් නිතරම අලුත් වැඩියා කරන්න ඕනේ. අලුතින් අලුතින් අහන්න ඕනේ අපි නැත්තම් භාවනා වැඩපිළිවෙලේදී භවටට අනුග්‍රහය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අනුග්‍රහ කරනකොට භාවනා කරන පිළිස අපි හැම වැඩමුළුවලකදීම මුලදී මතක් කරන විදිහට එක එක්කෙනෙක් පුද්ගලිකව දැක්විය යුතු අනුග්‍රහ තියෙනවා. ඒ ටික සාමූහික වශයෙන් අර්ථ ගන්නත් පුළුවන්. සීලය එක අනුග්‍රහිතයක්. හැම කෙනාම තේරුම් ගන්න ඕනේ මම හිත අලුත් කරගෙනයි මෙතන ඉන්නේ. අපි හිතපු පරිසරයේ පැවතිච්ච සීලයට වැඩිය මේ සීලය දිනු පවුණු කරගන්නේ හිත අලුත් කරගන්නයි. සීලේ වෙනසක් ඇති උනේ නැත්තම් හෝ සමාදන් වෙච්ච සීල්පද රැකෙන්නේ නැත්තම් තිබුණට වැඩිය භයානක තත්වයකට තිබුණට වැඩිය හිත කුණු වෙන තත්වයකටපත් වෙනවා. ඒ නිසා පුළුවන් නම් මේක සාදර වෙලා බාර ගන්න. බාර අරගෙන ඉංගම් දැනගෙන මෙන්න මෙතනයි මේක කැඩෙන තැන මෙන්න මේකයි වැඩෙන තැන මේක තමයි සීලයේ අදිශීලයක් බාටපත් වෙන බව දන්නේ නැත්නම් වැඩි බැඩියෙන් සිල්පද ගත්තයි කියලා කියන්නේ වැඩි බැඩියෙන් අනතුරුදායක තත්වයකටපත් වෙනවා. ඒක නිසා සීල අනුග්‍රහිතය කිව්වහම සීල අනුග්‍රහිතය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන අර්ථයක් වැටහෙන්නේ භාවනා කරන අයට පමණයි කියන්නේ. එහෙම නැතුව මේ සිල්පද රැකලා දාන සීල සමිති පිහිටුවාගෙන සීලේ සීලේ සඳහාම නතර කරන්න පටන් අරගත්තොත් එයත් අන්න කියන්නේ සදාචාරවාදීන් කියලා භයානක જાතියක් ලෝකේ ඉන්න. මේ සදාචාරවාදීන් තමයි මූලධර්මවාදීන් බවට පත් වෙලා නිකාය වල හදාන අර නිකාය කට්ටිය මේ නිකාය මරනවා. පින්නන්න බෑ මනුස්සකම තේරෙන්නේ නැහැ. අපේ නිකාය නෙවෙයි වෙන නිකායක ඉන්නේ ඒ නිසා උන් මරන්න ඕන. කන්‍යම් මරණ්‍යම් තමයි. ඒ සීලේ පටව ගත්තට පස්සේ. ඒක කඩුව කිල්ල වගේ. මෝල් ගහ කිල්ල වගේ. මොකද ඒ හදාගත්ත සීලය සමාධියකට යොදවන්නේ. ඒ හදාගත්ත සීලය සමාධිය ප්‍රඥාට යොදවන්නේ නැති නිසා එයත් මේ සීලයෙන්ම ඔලමුල වෙලා සීලයෙන් මනිනවා. මේ සිල් ඇති කෙනා සිල් නැති කෙනාට වැඩිය හොඳයි. මේ මැනීල පවා අසත්පුරුසයි, තිරස්චානගතයි, නාස්තිකයි. අපි යම් ආකාරයකට සීලයක පිළිලා සීලානුගහිත වශයෙන් සීලයක පිළිතලා ඒ මතින් හිතනවා නම් සිල් නොරකින්න එක්කනට වැඩිය මම උසස් කියලා. ඒ හිතවිල්ල මේ මනුස්සයාට විස බීජයක් වෙනවා. ඒ මනුස්සයාගේ ගන්ධස්තරයක් වෙනවා. සීලේ දීලා තියෙන එකට නෙවෙයි. එහෙම හිතනවනම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ නිසා සිල්පද පුරුවන් තරම් රකින්න ගමන් ඒක අනුන් හෙලා කලා හෙලා බලන්නත් නැතුව Taman උසස් කළා තියාගන්නෙත් නැතුව මේ සීලේ පාවිච්චි කරන කෙනාට විතරක් හිත විපිලිසර නොවීම පිණිස හිත සමාධිගත වීම පිණිස හේතු වෙනවා. සීලානුගහිතය අරගෙන ඒකෙන් අනුන්ට මවා පාණ්ඩ හදනවනම් Taman උසස් කරගන්න හදනවනම් තද විකීප්ත භාවයක් ඇති වෙන පුද්ගලයා විතර නෙවෙයි සමාජෙත්. ඒ නිසා මේ ශාසනයක් ආපුවාම අපාය යන ගාන වැඩි. හොඳට මතක තියාගන්න. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම අපාය යන ගාන වැඩි. ධන භාවනා කරන වැඩි වෙන්න වැඩි වෙන්න අපාය යන වැඩි. මොකද මේක මේ 1.5 තියෙන පුංචි බැටරියක් එක කරන සෙල්ලම නෙවෙයි. 230 කරන්ට් එකත් එක්කනේ 33000ක් එක සෙල්ලම තියෙන්නේ. 66000ත් එක සෙල්ලමක් තියෙන්නේ. 132000ත් එක සෙල්ලමක් තියෙන්නේ. වැදුනොත් ඉවරයි. ඉතින් කරනවා නම් අදකින් අල්ලලා කරා. වමතින් අල්ලලා කරන්න එපා. ඒකෙන් බය කරන්න නෙමෙයි මේ කියන්නේ. මේ සීලේ තියෙන නිකම්ම නිකං මේ කොණ්ඩ බැඳලා කොණ්ඩෙට ගහන මේ කොණ්ඩ කූරක් වගේ එකක් නෙමෙයි සීලේ කියන්නේ. අලංකාරය සඳහා තියෙන ගන්න නෙමෙයි වැඩ ගන්න එක. ඒ නිසා සීල අනුග්‍රහිතයට යන්න ඕනේ. අනුග්‍රහිතේ වැටෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. භාවනා කරන්නේ දවසට කවදාකවත් සීලෙ මොකටද පාවිච්චි කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඒ වැටුණත් ඉවරයක් වෙන්නේ නැහැ. සුතානුග්‍රහයෙන් ඒක තීරුම් ගන්න ඕනේ. කොහොමද ඒක අලුත් වැඩියා කරගෙන අලුත් වැඩියා කරගෙන යන්නේ කියලා. ඒ නිසා අපි මේ පැය ගත කරන සුතානුග්‍රහිතේට. ඊට පස්සේ සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡානුග්‍රහිතේ අපි දවල් එකට අපි සාකච්ඡා කරා. ඒ තුනම තිබුණොත් විතරයි සමතනුග්‍රහිතයක් විපස්සනානුග්‍රහිතයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන්න යන කෙනා මේ අනුග්‍රහිත ධර්ම ඉදිරියේ නැවත ආධුනිකයෙක් බවට හිත අලුත් කරගන්න මූල කරුණු බාටපත් කරගන්න පත් කරගන්න පුදුම අලුත් වීමක් සිද්ධ වෙනවා ඒක සාමාන්‍ය කියන පුළුවන් තිරියන් වීමක් සිද්ධ වෙනවයි කියලා අන්නේ තිරියන් වීමෙන් තමයි මේ භාවනාව අකණ්ඩව නිතිපතා කරගෙන යන්න ශක්තිය ලැබෙන්නේ එහෙම නැත්නම් අපි ගෙදර දොරේ වැඩ කරන අතර නම් උත්තණ්ඩ මිරිකල ඇරියා වාගේ මොන්නම ශක්තියක් අතිතුරු නැහැ. හැන්ද වෙනකොට ගණ්ඩම දෙයක් නැහැ. හැමදාම තියෙන්නේ මේ අපේ හැකියාව, ශක්තිය, පෞරුෂත්වය විනාශ කරන දේ. ධර්මයක නෑ ධර්මය කරනකොට එnde ende ende ende තමන්න තේරෙන පටන් ගන්නවා මේ අනුග්‍රහිත පහෙන් අපි ආඩ්‍ය වෙන්න වෙන්න මේක අනවරතෙන් චලනය වෙන දිගටම වැඩ කරන යන්ත්‍රයක් බවට පත් වෙනවා. සදාචල යන්ත්‍ර කියලා මේවට කියනවා භෞතික විද්‍යාවේ. හැමදාම වැඩ. හැමදාම වැඩ කරන්නේ මොකද? හැමදාම සීලය අලුත් කරගන්න. හැමදාම ධර්ම දේශනාවට සවුම්කම් දෙනවා. හැමදාම ධර්ම සාකච්ඡා කරනවා. හැමදාම සමතේට කාලය ගන්න. හැමදාම විපස්සනාට කාලය ගත්තාම ඒ ඒ ඇති කරන ජවය මේ ලෝකේ මොනම දෙයකින්වත් ගන්න බෑ ඒකයි. ඒකට මූල ආදී කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියලා කියන්නේ ඒක තේරුම් ගත්තේ නැති ඒ ධර්ම රසය දන්නේ නැති නිසායි අපි මේ නානාවිද රසයන්ද නානාවිද අරමුණු දෙකේ දුවන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ ධර්ම රසයත් නැත්තම් ওই නානාවිද රසයත් නැත්තම් ඉතින් වහකණ්ඩ තමයි වෙන්නේ. ජීවිතේ දීදී නසා ගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි කරලා තියෙන්නේ ධර්ම රසය දන්නේ අපි අර කාම රසයට ගිහිලා ඒකේ තියෙන දුර්ලභම තමයි ඒක කුලල් කා ගන්න. කාම රසයට ගිය ගමන් කුට්ටිය කඩා ගන්න හදනවා කුලල් කා ගන්න හදනවා. ධර්ම රසයේ තරංගයක් ඇත්තේම නැත. පුදුමාකාර ප්‍රභවයකට අපි සම්බන්ධ වෙන්නේ ඒක නිතරංග ජයක්. කවදාහක්වත් දිනපු එක්කනා පැරදිච්ච එක්කනාව පහත් කළ සලකන්නේ නැහැ. ඒ වගේම මං එයාමට ඇවිල්ලා නිවන් දැක්කොත් මට අඩුවෙයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා ධර්මයේ පැත්තට රසයට යන්න යන්න මනුස්සකම මතුවෙලා අදා බෙදා ගැනීම ඇති පුදුමාකාර ඉදිරියකට යන්න පුළුවන්. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේ අනුග්‍රහිතයක් පස්සාකාරික අනුග්‍රහිතයක් අපිට මේ ජීවිතේ දවසක් වෙන් කරන්න පුළුවන් වුණා. ඒ අනුග්‍රහිත පිණිස දවස් දෙකක් වෙන් කර ගන්න පුළුවන් වුණා. සතියක් වෙන් කර ගන්න පුළුවන් වුණා. ආදි වශයෙන් වැඩි කරන වෙලා වැඩි වෙන්න වැඩි වෙන්න තමන් තමන්ට අනුකම්පා කරගන්න මෛත්‍රී කරගන්න ගතියක් තියෙනවා. ඒ වගේම දුර්වල වෙලා තියෙන්නේ අපි ඒ වනේදී අනුග්‍රහ කරාට අපි අනුග්‍රහිතේ සමාදම් වෙන්නේ අපි ඒක මෙච්චර මෙච්චර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතියක් මෙච්චර යොදවලා තියෙනවා මට මේක මේවා ලැබුණේ නැහැ කියලා මේක හෙට්ටු කරන්න යෑම නිසා හුදු බණක් ඇහිීමෙන් ලැබෙන සතුටවත් අපට නැහැ හුදු පැයක් භාවනා කිරීමෙන් ලැබෙන සතුටක් අපට නැහැ. මොකද හේතුව මොනවද අපේක්ෂාවක් තියෙනවා. අපේක්ෂාවක් තියෙනකන් හරි වෙහෙසක්. ඉතින් ඒක අපේක්ෂාවකින් තොරව යමක් කරන්න අපේ හිත දෙන්නේ නැහනේ. උනන්දුවක් එන්නේ ළමක් ලැබුණොත් ලැබෙන බවටනේ. මේ පරියෝසాన කල්යාණට යනකොට තේරෙනවා කිසිම අපේක්ෂාවකින් තොරව තමන්ට කරන්න තියෙන දේ කරත හැකි ඒ කිරීමම මේ බන ඇහිමමම තමයි සතුට කියන්නේ. පරියංකයට කියලා වාඩි වෙන එක විතරයි සතුට කියන්නේ. සක්මනට කියලා සක්මන් කරන එක විතරයි සතුට කියන්නේ. ඒක මොකක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. බලාපොරොත්තු වුණා නම් චිත්ත පීඩාවක් ඉතුරු වෙයි. ආතතියක් ඉතුරු වෙයි. ඒක තේරෙන්නේ භාවනා ජීවිතේ Brahmacharye අවධාන කෙලවරට යනකොට. ඒක නිසා මුලදී අපි ගොඩාක් බලාපොරොත්තු ඇති කරන ඉල්ලුම සැපේ නීතියට ධර්ම ඉගෙන ගන්නවා. පැය ගණන් භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, බණ ඉගෙන ගන්නවා. ඒකේ ධර්මයේ හරිනම් භාවනා ප්‍රතිපදාව හරිනම් අච්චරම වෙහෙස වේදකින් තොරව ආයෝජනයකින් තොරව මේ දේවල් සම්පාදනය කිරීමේ ක්‍රම සහ විදි එන්න එන්න තමයි තේරෙන්නේ. එතකොට කියත හැකි ඔන්න මධ්‍යේ කල්යාණට ඇවිල්ලා තිනවා අච්චරම මහන්සි වෙන්න ඕනේ දැන් ඉක්මනටම ඒ බලාපොරොත්තු තත්ත්වය අනුපුරා. අවසානයේට යනකොට කිසිම බලා මේ ක්‍රියාවක් නැහැ. කිසිම යෙදවුමක් නැහැ. geddi pitim ප්‍රයෝජනෙ ඉන්න පටන් ගන්නවා. ඒක නිසා මුලදී ගොඩක් ආයෝජනය කරන ශක්තිය ගොඩක් වැය වෙනවා. බොහෝම හිමිට ගමන් කරන්නේ. මැදදී පොඩි තල්ලුවක් දීපු ගාම මේක දුවන්න පටන් ගන්නවා. අගදී මොනම තල්ලුවක්වත් දෙන්න ඕන කමක් නැහැ. ඉබේම හේතුඵල ධර්මයෙන්ම කටයුතු සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක මෙහෙම වුණාට භාවනාවට පෙළඹෙන 90%ක්ම අර ආයෝජනයකින් යුක්තව වෙහෙසකින් යුක්තව සම්පාදනය කළ යුතු මුල් කොටසේදී ප්‍රතිඵල විරහිත භාවය නිසා තැහැලා යනවා. ඒ යන්නම ඕනේ. ඒක මේ ධර්මේ වැරද්දක් හා පුද්ගලයේ වැරද්දක් නෙමෙයි මේ පිං ඇති කෙනාට විතරයි ඊගා මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. ඊගා මට්ටමට ගිහිල්ලා එතනදී සෑහෙන ප්‍රදේශයක් හැලෙනවා. ඊට පස්සේ හොඳට තේරිච්ච කොටසක් තමයි අවසානයේ ඉදිරිපත් වෙන්නේ ඒක මේ ධර්මයෙන්ම සිද්ධ වෙන මේ වර්ණයක් පෙරහණක් තියෙනවා. මෙන්න මේ தත්ත්ව නිසා දිගට වැඩ කරන කෙනා විතරයි දිනන්නේ. අත්තහන අයර දිගට වැඩ කරා. වැඩ කරේ නෑනේ. මොනම හේතුවක් නිසා හෝ මඟ හැරියානේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් පටන් අර ගන්නවා. Tamanට වැරදිච්ච කට්ටිය අනුණ්ඩ කියලා දෙන්න පටන් ගන්නවා. කොන්ත්‍රාත් එක පටන් ගන්නවා. ඉතින් අරුත් ඉවරයි මූත් ඉවරයි. කිසිම කෙනෙකුට අනුන්ට කියලා දෙන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මේ ක්‍රියාවත් වෙන්න වෙලාවක් හම්බ වෙන තමන්ගේ වැඩේට මාංශ වෙන කෙනාට. හැබැයි මේ මේ පුද්ගලයා තුළින් සිද්ධ වෙන්න ඕන තේවාව සිද්ධ වෙනවා. නිහඬ බණකින් ඒ කෙනා නිතරම බලනවා මේ ගත්ත ගැම්ම දිගට දිගට දිගට ගෙනියන්න. යම් කිසි කෙනෙක් ඒක බහා තබලා අනුන්ට කියා දීම සඳහා ගත කරනවා නම් එතන පැහැදිලිවම තේනවා ඒ පුද්ගලයාටත් ගමනේ බාධාවක් වෙනවා අනුගාමිකයන්වත් අතරමැද හිර වෙන්න වෙනවා. ඒ නිසා මේකේ තියෙන එnde ende ende ende අර ගැම්ම අල්ලගෙන යන්නේ එකයි. ඒ නිසා සරුවචන් වහන්සේ මේ ධර්මයක් දේශනා කරන්න ඉස්සර වෙලා මේ විදිහට පෙන්ලා දෙනවා. මේ ඉදිරිපත් කරන්න හදන ධර්මයේ මේ ලෝකේ අනිත් දේවල් එක්ක ගලපන්න යන්න එපා. ලෝකේ අනිකුත් ලෝකායත විශ්යන් එක්ක ලෞකික ඥානත් එක්ක මේකේ සම්බන්ධයක් නැහැ. හැබැයි ඒ වචනමයි පාවිච්චි කරන්නේ. ඒ උදාහරණමයි පාවිච්චි කරන්නේ. ඒ භාෂාවමයි පාවිච්චි කරන්නේ. මේකේ තියෙනවා පරිසුද්ධම් භ්‍රමචර්යම් පකාශේති සුද්ධ පරිසුද්ධ වූ භ්‍රමචර්ය මේකෙන් හෙලි කළ දක්වන ගතියක්. ඉතින් ඒ අනුව බලනකොට මේ චක්කය හයේ එව්ව හයක් ච චක්ක චක්ක කියලා කියන්නේ හයට ච කියලා කියන්නේ හයේ එව්ව හයක් 36ක් ගැන කතා කරන්න හදාන. ඉතින් ඒ චචක්ක ධර්මය වෙන පරියාය වලින් දේශනා කරන ලද දේවල් නැවත අංග සම්පූර්ණ විදියට වෙන දෘෂ්ටි කෝණයකින් වෙන මුණතකින් දේශනා කිරීමක් මෙතන තියෙනවා. ඒක නිසා ඒ අපේ ලංකාවේ එහෙම නැත්නම් අපි කිව්වොත් මේ තේරවාද ක්‍රමයට භාවනා කරන භාවනා කරන්න ඕනේ තේරවාද ක්‍රමයේ ධර්මයේ හදාාරන හුඟ දෙනෙක් එකම ආරයකට තමයි අපේ හිත හදලා තියෙන්නේ භාවනා දිනනවා මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් වෙන ක්‍රමයක භාවනා පරියායක් විස්තර කරනකොට ඒ කෙනාට ඒක තේරුම් ගන්න බෑ මොකද අර පරණ මිනුම් දණ්ඩෙම මනින්න හදා. ඉතින් එතකොට මේ අලුතෙන් එන එකට ඉඩ නැහැ අර පරණ පුරුදු කරගත්ත ක්‍රමයේ හැටියට. ඉතින් ඒ කියන්නේ මේ ධර්මයේ දේශනා විලාසවල හැඟීමක් නැහැ. දේශනා විලාස වලට හිත අවිවෘත නැහැ. ඒ නිසා අර පරණ පුරුදු මිම්මෙන් මනින්න ගියාම අලුත් ධර්ම කොටස් ගන්න බැරි වෙනවා. මේ සඳහා මගේ පුද්ගලික මතය තමයි ලංකාවේ නැත්තම් තේරවාදයේ ඉන්න ඇත්තෝ මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ විතරමයි විසුද්ධි මාර්ගය හරහා තේරුම් ගන්න තියෙන්නේ. මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට වෙනස් වූ ආර්ය වංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව මේ චචක්කේ යනකොට හරි අමාරුයි තේරුම් ගන්න. ඒක හරියට මේ පිටරට ඉන්න කෙනෙක් මේ ඇවිල්ලා ලුණු මිරිස් සහිතව බත් කන්න හදනවා. ඒ මිනිසුන්ට කට දනවා, බඩ දනවා, කන්න බෑ. ඒ මිනිසුන්ට තියෙනවා ඒ මිනිසුන්ගේ ක්‍රමය. හැබැයි ඉතින් මේ මිනිස්සුත් උපදිනකොට ඒ මිනිස්සුත් උපදිනකොට එකයි. මේකේ ලුණු මිරිස් කාලා කාලා කාලා උලුත් ටිකක් කාලා උලුත් ටිකක් කාලා මේකේ ලුණු මිරිස් නැත්තම් කන්න බෑ. අර මිනිසෙන්ට ඒක මහා පුදුමාකාර දඬුවමක් මේ ආදේව මේ මොකද්ද කරන්නේ බත් කනවයි කියලා අද්දෙයිනේ කාපු ගමන් බඩයක්. බඩක් දනවා අටක් දනවා ස්ලේස් වල ගලන්න පටන් අරගන සුද්ධ දුවන්නේ රට ගිහිලා නැතරයි. ඒ මොකද ඒ ඇඟ හුරු වෙලා තියෙන හැටි. මේ ළඟදී අර ඉන්දියාවේ එක්කෙනෙක් කතා කරනකොට කියනවා මේ බටහිර සාත්‍රයේ හැටියට මේ විස බීජ කියලා කුණුවරපයක් හදාගෙන තියෙනවා. ඒක නසණ්ඩයි හදාගෙන තියෙන විසබීජ නසණ්ඩයි. ඉතින් කවුරුවක්වත් දන්නේ අපිත් ඉවදෙනකොට ඒක සෛලී ජීවියෙක් වශයෙන් තමයි පිළිසිඳගන්නේ. අපි ළඟ තියෙන ඥානවල 160 ගණක් බැක්ටීරියා ඥාන තියෙන්නේ. එච්චරයි. ඉතින් බැක්ටීරියා වලට ගැහුවොත් බෙහෙතක් අපිටත් වදිනවා. බැක්ටීරියා නැසලා අපි කොහොමද ජීවත් වෙන්නේ? එකම ඥාන තියෙන්නේ. ඉතින් ඒ නිසා කවදා හරි බැක්ටීරියාට මෛත්‍රී කෙරුවොත් Tamanටත් මෛත්‍රී කරයි. ඒ නිසා මේ මනසයා කියනවා සුද්දෙක් ඇවිල්ලා. එහෙනම් ඇමරිකන් කාර කොල්ලෙක් ඇවිල්ලා. ඉන්දියාවේ තියෙන වීදුරුවක තේකක් බිවොත් උඩ කෙලින්ම බඩ යනවා. අපේ උණ්ඩ ගාලල්ල. ඌට මේ වීදුරුවේ තියෙන විස බීජ හුරුයි. සුද්ද ළඟට ගියට පස්සේ අපිට මොකුත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒකට හුරු වෙලා තියෙන නිසා. හැබැයි දෙන්නම ඉපදෙනකොට සමාන උපදෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්ම කොටස අපිට මේ සිංහලයට බෞද්ධයට වෙලා තියෙන්නේ හැම දෙයක්ම බලන්න හදන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමයට. අවාසනාවට විසුද්ධි මාර්ගයේ ලියපු ආචාර්යයන් වහන්සේලා ඒ භාවනා කරලා මේව ගැන පිළිබඳව ඇත්තටම මේව පිළිබඳව ලියවනම් තවත් අර වගේ පොතක් ලියන්න ඕන. ඉතින් එතකොට වෙන්නේ බුදුහාමුදුරුවෝ දෙපැත්තකට දෙකක් කියලා තියෙනවා කියලා නෑ. බුදුරජාණන්සේගේ දේශනා විලාස අසීමිතයි. ඒකටයි කියන්නේ මේක සාත්තන් සම්භයංජන කේවල පරිපූර්ණම් මේ මම හතර පැත්ත පහ පැත්ත හය පැත්ත බලලයි මේ දේශනා කරන්නේ. ඒ නිසා එකම ක්‍රමයකට හරියන්නේ නැහැ. Tamanට හරියන ගමේ තව කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අලුත් ධර්මපරියායක් විස්තර කරනකොට ඒක අර පරණ පුරුදු මිම්මෙන් මනින්න යන හැම කෙනාටම මේක දිරව ගන්න අමාරුයි. ඒක ගිල ගන්න අමාරුයි. නමුත් එකම ක්‍රමයකට හෝ විසුද්ධි මාර්ග ක්‍රමයට හෝ මොන ක්‍රමයකටද සම්පූර්ණ තේරුම් ගත්ත එකනට මේ ඕන දෙක තියෙන ධර්ම කොටසෙන් පටලැවිලක් එන්නේ මොකද එයා දන්නවා එකම දේ විස්තර කළ හැකි විවිධාකාර තියෙනවා ඒක නිසා මේ චචක්ක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කටපාඩම් කරන්න පහසු වෙන්න කියනවා මම හයව හයක් කියලා දෙන්න හදා හයවර චක්‍රය කියලා දෙන්න හදනවා මේ දෙකේ පන්ති ළමයෙකුට තුනේ පන්ති ළමයෙකුට කියලා චචක්කයක් කිව්වහම ඔක්කොටම තේරෙනවා මේ සූත්‍රය හමාර වෙනකොට හයේ වූ හයක් තමයි මේ කතා කරන්න හදන්නේ එක එක නිर्देश මතක නැති වෙන්න ඉඩ තියෙන ಉದ್ದೇಶය මතකයි හයේ වූ හයක් කියලා ඉස්ලාම් මාත්‍රකාව දෙන්නේ බොහෝම සරල ක්‍රමයකට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ಉದ್ದೇಶය වෙන්කොට කියපු ධර්ම කොටසේ නිर्देश වශයෙන් කියනවා මහන්නේ මෙතන හයක් වශයෙන් කියලා මම අදහස් කරේ මොකද්ද බුදුහාමුදුරන්ට ඕනෝක හතක් කරලා කියන්න පුළුවන්. බුදුරජාණන්ට ඕනෝක පහක් කරලා කියන්න පුළුවන්. බුදුරජාණන්ට ඕනෝක තුනක් කරලා කියන්න පුළුවන්. මෙතනදී බුදුරජාණන්සේ කට්ටිය කියන මම ඔය හයේ හයක් අද කියලා දෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කොහොමද මේ හයේ හය කියලා කියන්නේ කියලා අර උද්දේශ කරපු එක නිर्देश කරලා එක එකක් හය වෙන්කොට කියන්න පටන් ගන්නවා. මාත්‍රිකා පටුනේ මාත්‍රිකා වශයෙන් දක්වනවා ච අජ්ජත්තානි ආයතනානි වේදිතබ්බානි මේ මනුස්ස ශරීරයක් නැත්නම් මනුස්සයයි කියන මේ පුද්ගලයා තුල අජ්ජත්තික ආයතන හයක් තියෙනවා ඒ එක එක ආධ්‍යාත්මික ආයතන අධ්‍යාත්ත කියන වචනේ ආධ්‍යාත්මික කියලා අපි ගන්නවා ඇතුළත කියලා වගේ අදහසක් එකේ තියෙන. ඒ හැම ආයතනයක්ම බාහිර අරමුණක් එක්කයි ගනුදෙනු කරන්නේ. මෙයා මෙයත් එක්ක විතරයි. අනිත් එක අනිත් එක නම් විතරයි. ඒ නිසා මේ අජ්ජත් ආයතන හා බැඳිච්ච ඒවත් එක වැඩ කරන්න පුළුවන් බාහිර ආයතන හයක් තියෙනවා. මේ මේ ආයතන දෙකක අජ්ජත් ආයතන සහ බාහිර ආයතන දෙක අතර ගැටුමන තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ ගැටුම තමයි අත්දැකීම් කියලා කියන්නේ. ඒක තමයි අපි මේ මතකේ තියාගෙන ඉන්නේ. ඒ නිසා යම් කෙනෙකුට තමන් පුද්ගලිකව හෝ මානවයා පොදුවෙන් දැනගන්න ඕනේ නම් යට දැනගන්න වෙනවා පුද්ගලයෙක් කියලා කියන්නේ ආයතන හයක් ආය බාහිර වශයෙන් සහ අජත්ත වශයෙන් ඒකට ආයතන 12ක් මෙතන වැඩ කරනවා. ඒ සඳහන් කරන්නේ ඒ එක එක ආයතනයක් මේ මගේ දැන් මමයා කියලා මේ අතරමැද එක්කෙනෙක් ඉන්නවනේ දැන් මේ ආයතන හයට අයිතිවාසිකම් කියන කෙනා වශයෙන් උන්දට ඕන විදිහට නෙවෙයි අර ආයතන වැඩ කරන්නේ. හය වැඩ කරන්න වෙන වෙන තාලෙට. ඕක තේරුම් ගන්නකොට බඩ යන්න පටන් ගන්නවා. හිත අනින්නේ මේ මට ඕන විදියට මේ මමයා තමයි මේකේ ලොක්කා. මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. මේවා සියල්ල සුඛයි, සියල්ල සුභයි, සියල්ල භද්‍රයි, සියල්ල ආත්මීය කියලා අර ආයතන එක එකක් අල්ලපදා ගන්න ක්‍රමය විස්තර කරන්න ඉස්සෙල්ලා සර්වචන්සය සඳහන් කරලා තියෙන එකෙක් කියලා දෙකෙන් එකක් නෑ. එකෙක් තුල නැත, එකියක් තුල අඩු ගානේ හයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඒකකයක් කියලා දෙයක් නැහැ. gediyak කියලා දෙයක් නැහැ. සමූහයක් විතරයි තියෙන්නේ. අපිට කවදාකවත් එකට අඩු කරන්න බෑ. ඒක එකට පුද්ගලයෙකුට අඩු කරන්න බෑ. ඒක තන තියෙන්නේ ගොනුවක්, කයක්, ස්කන්ධයක්, කන්දක්, සමූහයක්. මේ සමූහය සාකල්්‍ය වශයෙන් එකතු වුණාට මමයා කියනකොටම අවිද්‍යාව පහළ වෙනවා. එතකොටම ඒක දුක පිණිස අනිත්‍ය පිණිස යනවා. මේ එක කියලා ගන්න එක අවශ්‍ය නම් ඇතුළත පිටත වශයෙන් මේ හය වශයෙන් විවිධ තාලවලට විසිතුරු කරලා පතුරු ගහලා විග්‍රහ කරලා පෙන්වන්න ඕන ඒක තමයි බුදුරජාණන්සේගේ දේශනා විලාසය. දැන් මේ සූත්‍රයේ පුද්ගලියක් කියලා කියන්නේ ආයතන හයක්. ඒක හරියට කියනවනම් රජය කියලා කියන්නේ මෙච්චර දෙපාර්තමේන්තු කොටසක් එකතු වෙලා. නැත්නම් රජය කියලා කියන්නේ මෙච්චර ඇමතිවරු පිරිසගේ එකතුවක්. ඒ රජය කියන වචනේ එන්නේ ඒ ඇමතිවරු ඔක්කොම ඇවිල්ලා රාජසභාවේ වාඩි වුණාට පස්සේ. එතකොට ඒගොල්ලන්ට විවස්ථාදායක ශක්තියක් තියෙනවා. ඕනේ විවස්ථාවක් සම්පාදනය කරන්න පුළුවන් ඒ ඇමතිවරු එකතු වෙලා. මෙතන නමුත් රජයක් කියලා වෙනම දෙයක් නැහැ. රජය කියන්නේ කැබිනට් එක එකතු වුණා. එකතු වෙලා විවස්ථාදායකත්වයේ වශයෙන් ඕන දෙයක් කරලා දෙන්න පුළුවන්. අන්න වගේ මේ එක්කෙනෙක් තුල අඩු ගන්න දෙපාර්තමේන්තු හයක් තියෙනවා, ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයේදී මම මේ මම හදාගන්න එහෙම නැත්නම් මාන්නේ හදාගන්න එහෙනම් මේ තෘෂ්ණාවට ගොදුරු කරගන්න කොටසට කියනවා ආධ්‍යාත්මික කොටස කියලා. ඒ සඳහා බාහිරේ සම්බන්ධ කරගන්නේ වට ඒකට මම කියාගන්නේ මාන්නය ඇති කරගන්නේ. ඒ ටිකට කියනවා බාහිර ආයතන කියලා. මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන 6 බුදුරජාණන් මේකදී නිකන් පොඩි පණතක් ඉදිරිපත් කරන වේදි තබ්බානි. පුද්ගලයෙක් දැනගන්න ඕනේ එකෙක් තුල ආධ්‍යාත්ත බාහිද්දා වශයෙන් ආයතන එළිය 12යි පිට 12 ඇතුලේ 6යි පිට 6යි තියෙනවා. මේ හයම හැම දී ඇති හැම වෙලාවෙම වැඩ කරනවා කියන අවිද්‍යාව තියෙන්න ඕනේ මමයා පහළ වෙන්න. නමුත් මේ හය දෙනා වැඩ කරන්නේ මමයාගේ න්‍යාය පත්‍රයටත් නෙවෙයි මේ හය දෙනාට කවදාකවත් එක විදිහ වැඩ කරන්න බෑ එක වැරකට එක නයි වැඩ කරන්නේ එක්කෙනෙක් වැඩ කරනට අනිත් පස් දෙනාම තලාව ඔබනවා ඉස්සරහට ඉස්සෙන්නේ මොකද්ද බච්චත් බාහිර ආයතනක් සහ බාහිර ආයතනක් සම්බන්ධ වෙච්ච ගමන් සම්බන්ධ වෙනවත් එක්කම ඊතුරු ආයතන පහක් තලා උපනවා ඉදිරිපත් වෙච්ච ආයතනය විනිශ්චය කරන්නේ ඊගාවට තියෙන මේ විඥාන කයෙන් තමයි. ඒක නිසා ආයතන අජත්ත ආයතන බාහිර ආයතන තේරුම් ගන්නවා. වගේම දී ඇති අවස්ථාවක කවුද රජ වෙලා ඉන්නේ කියලා දැනගන්න. විඥාන කය තේරුම් ගන්නවා. එයා තමයි මේ විඥාණය මේ අජ්ජත් ආයතනය බාහිර ආයතනය සම්බන්ධ කරලා දෙනවා සම්බන්ධ කරලා දෙන විඥානය එතන රජ වෙනකොට එයා අනිකුත් ආයතන පහක් අජ්ජත් ආයතන පහක් සහ බාහිර ආයතන පහක් නිෂේධනය කරනවා ප්‍රතික්ෂේප කරන නිසා විඥානය කරන්නේ එකක් තේරීම හරහා පහක් ප්‍රතික්ෂේප කරනවා නිසා අපි ජීවත් වෙන්නේ හයෙන් එකයි. ඒතර හයෙන් පහක් අපි යටපත් වෙලා ඉන්නේ අපි දන්නේ නැහැ. නමුත් අපි හිතනවා හැම වෙලාවෙම රූප බලමින්, ශබ්දාමින්, ඇහ කන දිව නාසය ඔක්කොම ක්‍රියාත්මක කරමින් ඉන්නවයි කියලා. ඒ නිසා අජත්ත ආයතන, බාහිර ආයතන පිළිබඳව තේරුම් ගන්නට නම් මේ දෙකක් සම්බන්ධ වීමේදී මතු කරන මතු වෙන විඥාණය විඥාන කයක් වශයෙන් විඥාන සමූහයක් වශයෙන් විඥාන හයක් වශයෙන් විඥාන කයක් වශයෙන් ස්කන්ධයක් වශයෙන් තේරුම් ගන්න කියලා බුදුරජාණන්සේ අපිට කියලා තියෙනවා. ඉතින් එතකොට අජ්ජත් ආයතන බාහිර ආයතන කියනවා රූප ධර්ම වලට වැටෙනවා කියලා අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. නමුත් විඥාණයට යනකොට මොන යටි හිත, උඩු හිත, গুপ্ত ධර්ම, අරූප ධර්ම, නාම ධර්ම කියන ගැඹුරකට ආධ්‍යාත්මයකට ධර්මයකට හිත අධ්‍යාපනයේ යන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා විද්‍යාව අපි දන්න ওই නවීන විද්‍යාව මේ තාක්ෂණය ගත්තොත් ඒගොල්ලන්ගේ දැනුම ඒකාන්තයෙන්ම අජත්ත ආයතන සහ බාහිර ආයතන වලට සීමා වෙලා තියෙනවා. ඒකට පිට කවදාකවත් මේ විඥාන කය අදාළ නැහැ. ඒ මොකද ඔය බටහිර මේ ප්‍රබෝධය ඇති වෙනකොට ඒ කට්ටියගේ අරහනේ දෙකත් කියන මූලික දාර්ශනිකය පෙළ දුන්නා මම හිතනවා ඒ නිසා මම වෙනවා ergo cogito sum. මට හිතන්න පුළුවන් නිසා මම වෙමි. ඉතින් ඊට පස්සේ ලොක්කොම් බැලුවේ යකෝ ඌ බුදු වෙලා වගේ මේ කියන කතාව බොහොම කියලා ඌ රජා කරගත්තා ලොක්ක කරගත්තා. ඒ යකා කෙරුවේ මොකද්ද? ඒගොල්ලෝ කිව්වා මේ රූප ධර්ම જાතියක් තියෙනවා අජත්ත ආයතන බාහිර ආයතන කියලා බුදුහාමුදුරු කියන එක. ඒක තියාගන්න විද්‍යාඥයා. නාම ධර්ම කියලා තියෙනවා ආත්මය කියලා මම කියලා කොට ඒක දෙන්න පල්ලියට. පල්ලිය වැඩ වලට විද්‍යාඥාත ගහන්න එපා. විද්‍යාඥයෙක් වෙනකොට පල්ලි අත ගහන්න එපයි කියලා මේ දෙක දෙපිළිදරුවේ දෙකට කැපුවා වගේ දෙකට වෙන් කරා. ඉතින් ඒ නිසා විද්‍යාඥයා මේ අජත්ත ආයතන බාහිර ආයතන පිනවීම සඳහා තැපෙහිවීම සඳහා අසීමිත ප්‍රයත්නයක් ගත්තා 100%ක්ම සාර්ථකයි. හැබැයි බයලජ්ජ දෙක නැහැ. එච්චරයි පොඩ්ඩකට පරහකට හිටියේ. ඔය විද්‍යාඥයා හොයාගත්ත කිසිම තැනක උට බයලජ්ජ දෙක නැහැ. මොකද ඒක විඥාණයට සම්බන්ධ වෙනවා. ඒ නිසා විද්‍යාව හොයන හැම ධර්මයකම සුඛය අතිශය ගලන්න පටන් ගන්නවා. අපිට බොත්තමත් අද කළපමණේ සියල්ල ලැබෙනවා. මේ හැම තැනකදීම බයලජ්‍ය දෙක සෝදපාලුවට ලක් වෙනවා. ඒක නිසා අපේ අධ්‍යාපන ක්‍රමය සැපසෙවීම සඳහා ඝන ගමනක් තියෙන්නේ. ඒ නිසා අපිට සදාචාරය නැතුණයි කියලා ගාලල්ල. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට යන්න පුළුවන් නම් ඔය කියන දැනුමට. ඉතින් ඒක ගියා. දැනට යමිනුත් ඉන්නවා. මුනේ මොකද්ද? අර විඥානය පිළිබඳ හැඟීම දැනීම සම්පූර්ණයෙන්ම යටපත් වුණා. ඒත් එක්කම විඥානයක් සම්බන්ධ කරගෙන පමනක් කළ හැකි කරන දෙයට වග වෙන ගතිය, බයලජ්‍ය ගතිය සදාකාලික සෝදපාලුවට ලක් වුණා. මේක කොච්චර දුර දිග ගියාද කියනවනම් පෘථිවි තලයේ රත් වෙන්න පටන් ගත්තා. පරිසරයේ දූෂණය වෙන්න පටන් ගත්තා. ඕසෝන් ලේයර් එක නැති වෙන්න පටන් ගත්තා. ඒත් මිනිස්යාට තාම බෑ අර සැප හොයාගෙන යන කාම ගමන නතර කරලා ඩිංගකට හෝ බයලජ්ජාව ඇති කරගන්න බෑ. ඒව එහෙම නෙමෙයි කියන්න තියෙන්නේ ඕක. බයලජ්ජාව ඇති කරගැනීමේ අදහසින් පොඩ්ඩක්වත් කාම සැපේ දුරු කරන්න කැමති වෙන්නේ. ඉතින් මේක එක પરම්පරාවකට හොඳයි. නමුත් දෙවෙනි પરම්පරාවට යනකොට දරුවෝ ඔක්කොම තිරසන් තත්ත්වයටපත් වෙනවා. උන්ගේ දරුවෝ එනකොට ඊටත් වැඩිය තිරසන්. මේකද උන්ට දන්නේ බයක් ලැජ්ජාවක් දන්නේ ඉතින් අපේ ඉස්සරහට යනකොට වෙන්නේ අජ්ජත් කාය බහිද්ද කාය පිළිබඳ අපේ දැනුම ත්‍රිමාන රූප මාර්ගයෙන් වෙනත් අධ්‍යාපන ක්‍රම මාර්ගයෙන් කැපිපේන්න කියලා දෙන්න පුළුවන්. නමුත් විඥාන කාය පිළිබඳ හැඟීමට එනකොට ඔක්කොම গুপ্ত ධර්ම වෙනවා. ගුඪ ධර්ම බවටපත් වෙනවා. ඉතින් ඒතකොට කියනවා හරි ගැඹුරුයි. අපිට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් ඒක නිවන් දැක්කට පස්සේ වෙන්න ඇති ඇත්තේ. එහෙනම් ඒකට වෙනම කට්ටියක් ඉපදෙලා ඇති අපි දන්නේ ඒ මොකක්වත් නිසා නෙවෙයි අර කාමයේ අතහරින්න කැමති නැති නිසා. අර සැප හොයන හැබ්බැහියට අකමැති නිසා Taman තුලම මේ විඥානීය ක්‍රියාත්මක වෙන හැටි දැක්කනම් ඒක තන්නේ කර යම දූතෙක් විදිහට ක්‍රියාත්මක කරනවා. තන්නේ කර පරිසරයේ කෙලෙසන තන්නේ කර පෘථිවිතලේ රත් කරන තන්නේ කර බයලජ්ජාව නැති කරන ඒකලෙල බයලජ්ජාව ගැන සමානට වංචනිකව කතා කරන විඥානයක් මෙතන තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ අධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන මේ දෙක කොයි එක කොයි එකට සම්බන්ධ වෙනවද? ඒ සම්බන්ධ වෙනකොට පහක් ප්‍රතික්ෂේප වීම සහ සම්බන්ධ වෙන දෙක මේ මමයා කියාගන්න එක තීඳු කරනවද? නැත්නම් ਸਰබලධාරි දෙයයන් ආංශ කියන එක නම් තීඳු කරනවද? නැත්නම් මේ විඥානේ තීඳු කරනවද? විඥාණයට එහෙම තියනවාද තීඳු කිරීමේ බලයක් කියලා බැලුවොත් මෙතන තන්නේ කර අරාජකත්වයක් තියෙනවා. මමයටත් නැහැ. හැබැයි අපි හරි කැමති නැහැ කියන එකට වැඩිය ඔව් කියනවා. ඒ නිසා අපි කියනවා අඩු ගානේ මම දරුවෝ හදන්නේ මට ඕනේ තාලෙට. හිතු කියන තැන හිටින්න කියලා කියනවා. රජවරු කියනවා මම රටවැසිය හදන්නේ මට ඕනේ තාලෙට. ගුරුවරු කියනවා මම ශිෂ්‍යව හදන්නේ මට ඕන දාන්න කියලා ඇත්තටම තමන්ගේ තියෙන බංකොලොත් භාවයේ තමයි මේ තමන්ට බැදී එක මේ දරුවෝ ශික්ෂා කරන්න හදන එකෙන් තිබෙන්නේ නැණති. තමන්ට බැද දරුවන්ට බෑ. ඔන්න ඒ කියන අම්මලා තාත්තලා කියමුකෝ. නැත්නම් ඔය කියන ගුරුවරු කියමුකෝ. ඇයිල වාරි වෙලා කියන්නකෝ එහෙනම් උඹට පුළුවන් නම් ඔය හිතු කියන තැන හිතු කියන ආනපානට හිතු කියලා අල්ලන්න කියලා බෑම. නැත්නම් මේ ඉඳගෙන ඉන්න එකට ඔය හිටු කියලා ඒකම බලාගෙන ඉන්න කියලා ඉන්න බෑ. තප්පරයක්වත් ඉන්න බෑ. එසකට කවුද වැඩ කරන්න පටන් ගන්න මේ ඉඳපු ගමන් මේ අනපනේ ඉඳගෙන ඉන්න ඉරියවට හිත තියලා ඔන්න හිතපන් කිව්වට මොකද මේ හිතපන් තමයි පැදුරටත් නොකිය ඕන්න කියලා සද්දයක් අහලා ඔන්න කියලා හිතලා ඔන්න කියලා වේදනාවක පටලැවිලා ගෙදර එනකොටයි දන්නේ කක්ක ගාගෙන ඉන්නේ කියලා. ඉතින් පුළුවන් නම් පුළුවන් නම් යාට කියන්න දෙන මේ බොත්තම තද කරලා ආයෙන වැඩේ කරපන් ඒ මොකද එහෙම වෙන්නේ මොකදයි කියලා දැනගන්න මේ ඉන්ද්‍රනම් පහ හය එහෙම නැත්නම් මේ බාහිර ඒවට අදාළ වෙන දේවල් දැනගෙන විතරක් බෑ මේවා එතන එතන මේ දෙන්නේ කල්ලා කපුකම් කරන කපුවෙක් ඉන්නවා පිටිපස්සේ එයා වෙස්මාරු කරනවා ඒ විඥාණය විඥාන කන්දක් මෙතන තියෙන විඥාන සමූහයක් තියෙන්නේ අන්නේ විඥාන කාය පිළිබඳව කෙනෙක් අවබෝධ කරගන්න ඕනේ මේ පුද්ගලයෙක් කියන එක කෙනෙක් කියන එක අවබෝධ කරගන්න ඇත්තෙක් කියන එක අවබෝධ කරගන්න නාම කොටාසයක් තියෙනවා. අනේ නාම කොටාසය ඒ පටලවාගත්ත හිතකින් අවබෝධ කරන්න බෑ. පටලවාගත්ත හිතට සුතමේ වශයෙන් දෙන්න පුළුවන්. පටලවාගත්ත හිතකට චින්තාමේ වශයෙන් පොඩ්ඩක් මේක දිරව ගන්න හපල ගන්න කන්න කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ භාවනා කරනකොට තමයි තේරෙන්නේ මේ සුත්‍රයෙන් ගත්ත එක මේ විඥානයේ වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද සුභ සිද්ධියද කියලා දැනගන්නකොට විඥානය ගැන ඉගෙන ගැනීම සඳහා විඥාණයට යම් සාදර ගතියක් තිබුණා ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙනවා. විඥාන ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න විඥාණයට ආහාර දීම, පොහොර දැමීම ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අවිද්‍යාව නිසා. ප්‍රධාන වශයෙන්ම දෙන්නේ තෘෂ්ණාව නිසයි කියලා. ඒ පුද්ගලයා විඥානය ගැන අවබෝධ කරන්න කරන්න විඥාන ශික්ෂණයකට ලක් කරලා ආහාර නොදී පොහොර නොදී විඥානයේ අපතිත්‍ිතතාවයටපත් කරන්න වෙනවා. මේ දේ ඒ ප්‍රතිස්ථාවක් සහිතව මේ මමයි කියාගෙන පෞරුෂත්වයක් ඇති කරන මාන්නයක් ඇති කරන මේ ගිය මේ ගමනේ ඒ විඥාණය අපතිත්‍ිත තත්වයකට මුලිනුදුරා දමන තත්වයකටපත් කරන්න භාවනා කරන කෙනා මුලදී හිතන්නෙත් නැ දන්නෙත් නැ භාවනා කරන හිතන්නේ මේ දැන් කරගෙන ගිය ජීවිතේට තවත් ඔටුන්නම් පැලැන්දෙව වගේ සම්මානයක් සි ලෝකයක් අත්ව වගේ කරන තමයි භාවනා කරන්නේ. මොකද හරියට විපස්සනා වෙනකොට වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයාගේ තිබිච්ච ඒ විඥානයේ පදනම් වෙලා තිබුණ රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ සංසාරගත පුරුත් ඇබ්බැහි අසීරම නැවත සලකා බලන්න සිද්ධ වෙනවා. සලකා බලන්න බලන්න තේරෙනවා මේ ගැන මෙතෙක් නොදකපු නොදැක්ක නිසායි මේක කිහිල්ල ගන්නගෙන කරඬුවක තැම්පත් කරන රැක්කේ හරියට දැක්කනම් බය වෙනවා. චකිත ඇති වෙනවා මේ තරම්ම මේක ගැන නොදැන සංසාරේ ඉඳලා අතප්පයක් අඩාගත්තේ නැතික ලොකු දෙයක් කියලා. බෙල්ල වෙලා දාගත්තේ නැතික ලොකු දෙයක් කියලා. ඒ නිසා විඥාන කාය පිළිබඳ අවබෝධ කරනකොට විඥානය පිළිබඳ හුරතලයක් හෝ ප්‍රේමයක් නෙවෙයි ඇති වෙන්නේ මේ නෑදෑයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මගේ පුතයි කියලා හිතාන තියෙන්නේ අම්මු හතුරේ. මූටනේ කන්න බොන්න දීලා තියෙන්නේ. මූණේ නාවලා තියෙන්නේ. මූටනේ මේ උපත්තාන කරලා තියෙන්නේ. ඌ ලද හැම වෙලාවෙම මෙන්න මේ විදිහ අනුසුරක් කරනවා කියන එක තේරෙනකොට එවැනි ධර්මයක් කියලා දෙන බුදුහාමුදුරුවෝ විතරයි අපට ධම්මෝ විනානත්ති පිතා විනානත්ති පිතාච මාතා කියලා අම්මා තාත්තා නැහැ අම්මා තාත්තා දන්නේ ඒ කතාව. දන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ තමයි ඒක කියලා දෙන්නේ. ඒකටයි මේ විඥාන කාය දත යුතුයි කියලා බුදුරජාණන්සේ මාත්‍රකාවක් විස්තර කරන්නේ. මේ විඥාණය ක්‍රියාත්මක වෙන්නේ විඥානීය විධායක බලතර සහිත ජනාධිපතිනා කැබිනට් එකක් ඇතුළේ. එයාට ඉන්නවා හෙන්චයියෝ ටිකක්. ඒ හෙන්චයියෝ හරහා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ විඥානීය කියන නායකත්වයට උදව්පදව් කරන ඒ ඉතුරු අපි කියනවා හොරමුලේ ප්‍රධාන හොරාට අමතරව තව ගොඩාක් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒ අනුව බලනකොට සර්වචනාංශේ ප්‍රධාන වශයෙන් පෙන්නන්නේ මේ විඥානයේ විසින් ඇති කරන ස්පර්ශය එහෙම නැත්නම් විඥානයේ විසින් ඇති කරන මේ සම්බන්ධතාවය අජත්ත ආයතන බාහිර ආයතන අතර මේ සම්බන්ධතාවයේදී මේ ස්පර්ශය විඥානයේ දරුවෙක් විඥානයේ මිචින් නිෂ්පාදන විඥාන කියන්නේ හිත කියලා ගත්තොත් මේක චෛතසිකයක් වශයෙන් පෙන්වනවා මෙන්න මේ ස්පර්ශය අවබෝධ කරගන්න ඕනේ ඒ ස්පර්ශය මේ පස්ස කියලා මේකේ සඳහන් කරලා තියෙන මේ ස්පර්ශය පුදුමාකාර පැතිකඩ වලට පුදුමාකාර පැතිකඩ වලට අපේ හිත මත් කරවලා දාන. ඒ නිසා ස්පර්ශය අල්ලනවයි කියන එක ලේසි නෑ. අපි භාවනාවේදී මේ මූලික දැනුම ලබා ගත්තට පස්සේ කරන්නේ මේ ස්පර්ශයේ තේරුම් ගැනීම සඳහා මේ ආයතන හයෙන් ස්විච් ආවෙන් පහක් වහලා දාන. මේ වැඩි කර ගන්න ඕන නිසා. මේ හයම ඇරලා තිබුණොත් එහෙම කොහෙන් මේක එනවද කොහෙන් මේක යනවද කියලා අල්ලන්න බෑ. ඒ නිසා මේකෙන් පහක් වහනවා. උපමාව දෙන එක මම හිතනවා ඒක පරියන්කයත් එක්ක ගැළපෙනවයි කියලා. හුඹහකට හිල් හයක් සහිත කට හයක් සහිත හුඹහකට තලගොයි රිංගගත්තට පස්සේ මස්සද්දෙක් මොකද කරන්න කියලා ඇහුවොත් මස්සද්ද කියන තලගොයත් මරාගෙන කණ්ඩ කැමති මිනිසයා ඌ මොකද කරන්නේ අර හිල් පහෙන් සුදුසු පහසු කර්මන්නේ එක හිලක් ඒතර කරලා අනික හිලක් ඔක්කොටම මැටි ගහලා කුණ්‍ය ගහලා ඉර කරනවා. ඉර කරලාට කර්මන්නේ වැඩට පහසු හිල අරගෙන ඒකෙන් දුම්පිමින්නවා. දුම්පිමිනකොට උඹ හැතරට දුම් ගියාට පස්සේ අර තලගොයාට ඉන්න බැරි වෙනවා. එතකොට ඌ එළියට වෙන්න හදනවා. එනකොට හිල් පහක් වහලා ඒ නිසා එළියට වෙන්න වෙන්නේ අර දුම්පිබපු හිලෙන් විතරයි. එතකොට මේ මස්සද්දට කැමැති විදියට ඌට අල්ලගෙන ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේ පරියංකයට ගිය යෝගාවචරය ඉඳගත්තාම හුඹහක් වගේ තමයි. ඒ හුඹහේ තියෙන කටවල් ටික තමයි ওই ආයතන වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කටවල් වලට ద్వාර කියලාත් කියනවා. ඇහැ එහෙම ద్వාරයක්. ඒකෙන් රූප වාහිනිය වැඩ කරනවා. රූප ගමන් කරන්න පටන් ගන්නවා. බාහිර තියෙන රූප ධර්ම රූප ආයතන ඒවට වර්ණ දණ්ඩාන කියලා කියනවා. වර්ණ වර්ණ වර්ණතා සටහන් තමයි එළියේ තියෙන්නේ. ඒ වර්ණ సంతාන මේ ඇහැ කියන තිරයට වැටුණට පස්සේ පෙනීම කියන කෘත්‍යය ඇති කළ දෙනවා විඥානයේ විසින් අපිට උට පස් ආයතනයක් විදිහට චක්කු සම්පත්තිය පහළ වෙනවා. ඒකට මේ චක්කු සම්පස්සේ තියෙන තාක්කල් අනිකුත් සම්පස්ස මොකටවත් ඉඩක් නැහැ. එයා බුද්ධමතාරේ අධිකාරී බලයක් තියෙන කෙනෙක්. ඊට පස්සේ ඒ වගේම සෝත සම්පස්සේ තියෙනවා කනයි සද්දයි සම්බන්ධ කරන විඥානෙ විසින්. එතකොට ඒක අපි කන් සිදුරු දෙක කියලා කියනවා. ඇහැ එක ආයතනයක් එක සිදුරක් කන් දෙක එක ආයතනයක් එක සිදුරක් ඊට පස්සේ නැහැය නාස්පුඩු දෙක එක ආයතනයක් එක සිදුරක් ඊට පස්සේ මේ රස බලන දිව කට ඒකේ බුදුමාකාර විදිහට හිල් එකයි තියෙන්නේ. හරි බුදුමයි මේ මේ මේ කටට දීලා තියෙන තැන ඒකනේ දිව රස බලනවා කතා කරනවා වැඩ දෙකක් පාරතර පාර තියෙන ඔතනින් තමයි හුඟ දෙනෙක් අපායට යන්නේ. ඒ ආහාරය සහ කතාව තමයි හුඟ දෙනෙක් අපාගත වෙන්න හේතුව. ඒක නිසා මේ කඩ පරිස්සම් කරගන්නවා කිව්වහම ලේසි නෑ. ඒ අනික එකත් එක බලනකොට මේක හිලයි තියෙන්නේ. අපිට වැඩ දෙකක් කරනවා දෙකම අපි දැන් මෙතෙන්දි ගන්නේ රසබන් එක විතරයි ඊට පස්සේ කය කයර තියෙනවා ස්පර්ශ ඊට පස්සේ මේ මනස ඒ මනස මනෝ මන යතනේ කියන එක මේ බාහිර රූපාකාරයේ තියෙන දේවල් ගබඩා කරගන්නේ මොන ආයතනෙන් තමයි ඒක ගබඩා කරගන්නේ රූපාකාරයෙන් නෙවෙයි ඒ වගේ සංඥා වශයෙන් එහෙම නැත්නම් ඒවා ඩිකෝඩ් කරගන්නවා එහෙම නැත්නම් වෙන විදිහකට දාලා මන ආයතනය තමයි ඒ මේ ආයතනය නඩත්තු කරන්නේ පරණ මතක රුචි අරුචි කණ්ඩික ඒකේ තියෙන. ඉතින් දක්ෂින දේවල් වඩාම රුචි දෙයට හිත යොමු කරන එකට මන ආයතනය උදව් කරනවා. ඉතින් මේ භාවනාදී අපි කරන්නේ උඹහක් වගේ වාඩි වෙලා ඇස් දෙක වහ ගන්නවා. ශබ්ද නැත්තනකට යනවා. ගන්ධ සුවඳට හිත යොදන්නේ නැතුව සාමාන්‍ය වාතාවරණය ඇති කර ගන්නවා. කටින් කතා කරන්නේත් නැහැ. එහෙම නැත්නම් රස බලන්නේත් නැහැ. මේ දේවත් හරි අමාරුයි. මේ භාවනා කිරීමක් සඳහා මේ ආයතන දැන ගැනීම සඳහා ස්විච්ඡාවෙන් අපි රූප නොබලනද ශබ්ද නාහඬ ගන්ධ රස නොබලනද සහ කයේ ස්පර්ශය නැති කරන්න බෑ නමුත් කයේ මේක හොඳට මතක තියාගන්න සිතාමතා කයේ චංචල කම්පන ගති ඇති කරන්න නැති වෙන්නේ කය හිතාමතා වෙනස් කරන්නේ නැති වෙන්න ගන්න මේ තීන්දුව තමයි අපි මේ භාවනා කරන්න වාඩි වෙනවයි කියලා කියන්නේ. ඒක නිසා පරියන්කේට යනවයි කියලා කියන්නේ යෝගාවචරය විසින් මේ ඇහ කන දිව නාසය කය කියන මේ ආයතන ධර්ම වැඩියට කර්මන්‍ය වෙන විදිහට උඹස් කටවල් පහක් වහලා එකක් ඉතුරු කරගන්න විදිහට හදාගන්න විදිය ප්‍රධාන වශයෙන් අපි කියන්නේ සීලය කියලා. ඒ ටික වැටෙන්නේ සීලෙට. ඉතින් ඒක නැත්තම් තලගොයා කොහෙන් ඇයිද දන්නේ නැහැ කොහෙන් ඇයිද දන්නේ නැහැ. දැන් හුඟ දෙනෙක් මේකට හරි බයයි. මෙච්චර ලස්සන හම්බෙච්චි පින් කරලා පුපේ ඇස් දෙක වහගන්නේ ඇයි හද්ද ඉන්නේ මේක රූප බල බල ඉන්නවා කොච්චර සැපද ඇයි එහෙව් එකේ මේ ඇස් දෙක වහගන්නේ කියන්නේ බුදුහාමුදුරුව අරස රසෝ කිසිම රසයක් නැති කෙනෙක් අජිකුච්චෝ කිසිම ජුගුප්සාජනක දේවල් කරන කෙනෙක් විනාශකෝ ලස්සන ලෝකේ වහනවා පුදුමාකාර විදිහට බයින. බුදුරජාණන් කියන්නේ එහෙම නෙවෙයි යක්ෂයෝ මේ පරිේශණයට මේ කරන්නේ. පොඩි වෙලාවකට ඇත් එක වහගෙන හිටපන් මම මේ කියලා දෙන දේ කියලා දෙන්න. අපිට පොඩි වෙලාවකටවත් බෑ ඇත් දෙක වහන්න බයයි. ඇත් දෙක වහන්න බයයි කාමභෝගී පුද්ගලයාට මිනිහ මරපු එකාට අපරාධ කරපු එකාට ඇත් දෙක වහන්න බයයි. වැහපු ගමන් අර භූත රෝස ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒකයි අපි අන්ධකාරයට බයයි. ඒකයි අපි වයසට යනකොට ඇද්දක පේන්නේ නැතුනට බයයි. මොකද මේ ඇහෙන් තමයි අපි මේ ඔරියන්ටේෂන් එක ගන්න ඉන්න තැන කොතනද කොහොමද කියලා බලාගන්නේ. හැබැයි කොහොම කරත් ඕක වැහෙනවා. මැරෙන්නේ යනකොට වැහෙනවා. වයසට යනකොට වැහෙනවා. රැ වෙනකොට කොච්චර තිබ්බත් වැහෙනවා. ඉතින් ඒ නිසා අපි බයෙන් ජීවත් වෙන්නේ මොකද මේ ඇහෙන් එන sannivedanaye හරහා මම අපෝෂණය වෙන්නේ නැති නිසා තණ්හාව මාන්නේ පෝෂණය වෙන්නේ නැති නිසා. නමුත් ස්විච් ආවෙන් හිතන්න කවුරු හරි කෙනෙක් අද්දක වහන්න තීන්දුව කළොත් එයා පොදු තෝණේ ගෙවල් හදන්න හදනවා කෙනෙක් වගේ යක්කුණු බය නැති කෙනෙක්. භාවනා විනුවේ මම ඇත්තක වහගෙන ඉන්න කැමතියි. යක්කුණු බය නැත තෝණේ ගෙවල් හදන්නේ නැහනේ. මේක අභියෝගයක් අපි. මායයට කරන අභියෝගයක් ඇත්ත උඹ මට දුන්නා තමයි ඇත් දෙකක්. මම පරිේශන මට්ටමින් කියනෝ නෑ. මම බලන්නේ නෑ. ඇයි ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන චතක සූත්‍රයේදී උඹට ස්පර්ශ ආයතන දැනගන්න ඕනේ තමයි චක්ක ස්පස්පස්සේ නැත කරනවා. සෝත සම්පස්සයත් නැත කරනවා. ගහන සම්පස්සයත් නැත කරනවා. මනෝ සම්ප මේ ජීව සම්පස්සයත් නැත කරනවා. සත්‍ල කාය සම්පස්සේ මම නැවතත් මතක් කරනවා හිතාමතා කරන සචේතනිකව කරන ක්‍රියා නැතර කරා. නතර කරලා අචේතනික ක්‍රියාවලට 100 200ක් අවධානය දෙනවා. මේක තමයි සතිය කියන්නේ. මේකට තමයි අපි මානසිකාරය යොදවනවායි කියලා කියන්නේ. නිසා යම් කෙනෙක් මේ විදියට වාඩි වෙලා ඒ බොහෝ ආයතන බොහෝ ගනුදෙනු දන්න එකකට අඩු කරනවා. කයේ ස්පර්ශයට පමණයි ඒක කායානුපස්සනා කියනවා. ඒකෙත් හොඳටම අමාරු දේ තමයි හිතාමතා කරන දේවල් නතර කරන්න ගන්න විනිශ්චය. ඒක ඒක අපහසුව තේරෙයි. හිතාමතා කරන දේවල් උදාහරණයක් වශයෙන් අනායාසයෙන් වෙන හුස්ම දිහා බලන්න ගියොත් එයා හුස්ම ආයාසයෙන් ගන්න පටන් ගන්නවා. ආනාපාන සති භාවනා කරන්න ඉතින් පිඹින්න පටන් ගන්නවා. නයි වාගේ. ඉතින් ඒක තීරුම් කරගන්නත් බෑ. උගව දෙනකොට ඒක අනායාසයෙන් සිදුවෙන හුස්ම දිහා බලනින්න කියන එකට යන්න දන්නේ කියන එක මොන විදිහින්වත් තේරෙන්නේ නැහැ. මට හුස්ම තේරෙන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. එහෙම නැත්තම් අපි දන්නේම නැතුව දන්නේම නැතුව කරගෙන යනකොට හුස්ම හිතාමතා ගන්න බවට යාම චෝදනා කරනවා. ඒ කියන්නේ මේ අචේතනිකව අසංස්කාරිකව අනායාසයෙන් යන ගමන මරණය හා සමානයි අපිට. ජීවත් වෙනවා කියලා කියන්නේ හිතාමතා කරන දේවල්. ඒ නිසා මේ පරිේශන මට්ටමකට හෝ සිදු වෙන දේවල් වෙන්නර්ලා බලන ඉන්නවා කියන එක ඒ කාමභෝගී පුද්ගලයාට කුමර කුමරි ශප සහිත වැඩිච්ච කෙනාට විශාල අභියෝගයක්. ඒ නිසා ඒ දේ කරන මනුස්සයට වඳින්න වටිනවා. යම් කිසි කෙනෙක් ස්විච් ආවෙන් ඇත් එක වහන්න කැමති, ශබ්ද නැතනකට යන්න කැමති, නාසය, දිව පිනවන්නේ, කයත් තැම්පත් කරගෙන ඉන්න යම් ආකාරයකට සිදුවෙන දේ පමණයි. එතකොට එනවනේ ස්පර්ශ වගේක්. කාය සම්පස්සයක් එනවා. ඒ කාය සම්පස්සේ තමයි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ කියලා බලන්න මොනම කෙනෙකුටවත් විස්තර කරන්න බෑ. වෙන දේ දිහා බලන ඉන්න කිව්වහම හොඳටම බලන ඉන්න වගේ වඩේ ඇත්තකින් බලනවා නෙවෙයිනේ. වැටහීමක් එනවා. ඒ දේ මේ කිසිම භාෂාවකින් විස්තර කරන්න බෑ. නමුත් ඒක හුරු වුණාට පස්සේ හුරු වෙන්න තමයි මොකද හුඟ දෙනෙක් ඒකට හරි බයයි. ගුරු වුණාට පස්සේ තේරෙනවා කවුරු එතෙන් ගියත් එකම තමයි. උදේවරු ගියත්, හන්දවරු ගියත්, හවසට මේ දවල්වරු ගියත්, ළමා වයසේ ගියත්, මැද වයසේ ගියත්, අග වයසේ ගියත්, කොයි ඉරියව්වෙ හිටියත් මේ මම දැන් මෙතන කියන එක ඒ ස්පර්ශයන්ගේ අඩුම මට්ටම. අනායාසයෙන් සිදුවෙන ඉරියව්ව දිහා බලා සිටනකොට ඇතිවෙන දැනුම කවදාවත් වයසට යන්නේ නැහැ. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. ඒක අනාත්මයි. මෙන්න මෙතෙන්ට යන්න තමයි ඔය භ්‍රමචර්යම් පකාසේ පකාසේ සාමි කියලා කියන්නේ. මේක තමයි භ්‍රමචර්යය කියන්නේ. එතෙන්ට ගිය කෙනාට දෙන්නේක් නැහැ. එතෙන්ට ගිය කෙනාට තව කාට හරි මේක කියලා දෙන්න බෑ. කියලා දෙන්න යනකොටම වර්තමාන මොහොත නැති වෙනවා. ඒ නිසා ඒකට උදාහරණයක් වශයෙන් දෙනකොට සමහර ස්වාමීන් වහන්සේලා කතා කරලා තියෙනවා. කම්බේ ඇවිදිනකොට දෙන්නෙකුට කරටක් දාගෙන යන්න බෑ. තනි වෙන්න වෙනවා. පීනනකොට මාරාන්තික පීනනකොට තව කෙනෙක් ඇදගෙන පීනන්න බෑ. Tamange දමි ගහගෙන Tamanටවත් බේරෙන්න බෑ. ඒ නිසා Brahmacharyan pakasi sami පරිසුද්ධම් Brahmacharyan pakasi සංගේ Brahmacharyaට එනකොටම කාට හරි ඒ වැටහෙන දේ තනියලියා කඟ වෙනගේ තනියඟ වගේ වැටෙන මේ දේ විශාල සාසනික සම්පත්තියක් කියලා තේරෙන්නේ නැත්නම් මේකට බුදුරජාණන් වහන්සේ හුදකලාව කියලා කිව්වයි කියලා දන්නේ නැත්නම් මේකට බුදුරජාණන් වහන්සේ විවේකයේ කියලා කිව්ව බව දන්නේ නැත්නම් මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ සාසන සම්පත්තිය කියලා කිව්වා මේ බව දන්නේ නැත්නම් මේක ඒ යෝගාවචර කියන හරි පාළුයි හරි කම්මැලි මා නීරසයි තනි වුණා වගේ බය හිතෙනවා කියලා අර ලස්සන උදකලාවට අර ලස්සන විවේකයට අර ලස්සන විස්රාමයට අර ලස්සන සාසනික සම්පත්තියට දුක් නොදකින් කියලා පයි කියලා ගන්න. මේ සාපේ තමයි සංසාර මෙන්න මේ සාපේට තමයි සංසාරය කියන්නේ. මේ පරිේශන මට්ටමකින් අපි යම් වෙලාවක මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ අනායාසයෙන් සිටින හුස්ම අල්ලාගෙන ඒක ආඩයක් කරගෙන මේ අරමුණක් කරගෙන නිමිත්තක් කරගෙන ඒ ඒකේ ඉන්න වෙලාවේ ඒ වැටහෙන දේ අනේ මට විනාඩි තප්පර දෙකක් විනිශ්චිතක්ෂණ දෙකක් විනාඩි දෙකක් ඉන්න ලැබේවා මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ මේකට තමයි සමත අනුග්‍රහිතය කියන්නේ ඒකත් වැඩි විපස්සනා අනුග්‍රහිතය කියන්නේ දැන් මේක තියෙනවා මේක හදා ගන්න ඕනේ කියන හැඟීමට සංකල්පයට යම් කිසි කෙනෙක්පත් වෙනවනම් ඒ වැඩමුළුව 100 200 සාර්ථකයි නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා. ඒ විදිහට මේ ඇති කරගත්ත දැනටමත් දන්න මේ වර්තමානයේ මේ කාය සම්පස්සේට හිත දාලා ඒ කාය සම්පස්සේ අනායාසින් යනකොට ඒකට 100%ක්ම යෙදිලා සමාදන් වෙලා ආඩම්බරයක් කරගෙන ඒ ගත කරන්න පුළුවන් නම් ඒක බුදුජානන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ චිත්තක්ෂණයට ඒකට ප්‍රමෝදය කියලා කියන්නේ. ඒකට ප්‍රීතිය කියලා කියන්නේ කියලා. ඒකට පස්සද්ධිය කියලා කියන්නේ කියලා. ඒකට සුඛය කියලා කියන්නේ කියලා. ඒකට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඉතින් මේ සති සම්පජඤ්ඤය කොහොක්වත් නැති එකක් ගෙනත් දෙන්න නෙවෙයි හදන්නේ. මේ තිබිච්ච දේ අනිකුත් කුණු කන්දල් අතරමැද උඩට අරගෙන කරඬුවක තියලා වන්දනා කරන්න කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක නිසා මේ ස්පර්ශාගේ කාය සම්පස්සේට මේ තන දීලා ඒ ඇති කරගත්ත මේ මුල පාදගත් එක අඩිය පාදගත් ගතිය කොයි වෙලාවක හරි යෝගාවචරය මට කා කවුරු කොයි විදිහ නැතුවත් මට මේ මුල පාදගත් ගතිය මගෙන් තොර කරන්න කිසිම කෙනෙකුට බෑ මොනම කෙලෙසකටවත් බෑ මේ නැවතත් මේ මුලට යන්න පාර හදන එක තමයි මානසිකාරය කියන්නේ ඒක තමයි මේ සති සම්පජඤ්ඤය කරන්නේ ඒක මම උප්පත්තියම ලැබිච්ච දෙයක් මට තියෙන ඉතින් අනේකයි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් ශක්විති රජකමක් කළබුවට වැඩි වෙනවා. මේ ඇති කරගත්ත මේ චිත්තක්ෂණය නැත්නම් මේ ස්පර්ශය අනායාසයෙන්ම ඇති කරගන්න මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ චිත්තක්ෂණය සමාදන් වෙනවා නම් ඒක 탁විති රජකමකට වැඩි. එයාට ඒක කරන්න දැනගන්න ඕනේ මේක කරන්න බැරි චක්කු සම්පස්සේ මීට වැඩිය හිතුවක්කාරයි, චපලයි, කෙලස් වගුරනවා. චක්කු සම්පස්සේ මෙයාට ඉඳ දෙන්නේ. රූප බලාපන් රූප බලාපන් කියලා බාහිර රූප වෙන්න නැත්නම් හිතින් රූප හදලා පේනවා. සෝත සම්පස්සේ හරිම චපලයි හරිම කෙලෙස් වගුරුන සුළුයි මුළු සංසාරේම අපි කෙරුවෙත් ඒකට පොර දාන එක නිසා සද්ද නිකාම ඇහෙන්න පටන් ගන්නවා නිකන් Tamange හිතෙන්ම සද්ද ඇති කර ගන්න නැත්නම් බාහිරේ සද්ද කරදර කරනවා ඊකට ගඳ ඊකට රස ඒ නැත්නම් මේ කය වෙනස් කරන්න තියෙන ආසාව බුදුහාමුදුරු පුංචි කාරණාවකින් මේ තර්ක කඩනවා උදාහරණ කියනවා නිවන් දකින්න බැරි ඉරියව් මාරු කරන නිසායි. නිවන් දකින්න බැරි මේ ඉරියව් මාරු කරන නිසා අපි මොන දේ වුණත් කරන්නේ ඒකට උත්තරේට කරන්නේ නලියන එක. නලියන්නා නිවන් නොදකි කියලා කියකේ. ඒක තමයි ආනන්ද සප්පයි සූත්‍රය කියන්නේ. ඉන්ජන චංචල ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන තේරම කෙලෙස්. ස්පන්දන, ඉන්ජන, චංචල, කම්පන, ප්‍රපංචන. ප්‍රපංචන කියන්නේ හිත හිල්ලෙන එක. මේ කය නලියවුවනම් කෙලස්. එක චිත්තක්ෂණයක හරි ජීවිතේ පුරුදු කරන්න පුළුවන් නම් මේ මේ චිත්තක්ෂණේ හිතාමතා කය වෙන්න නලියවෙන්නේ නැහැ. එතකොට තියෙන අසංස්කාරිකව අවිඥානික මේ පවතින කයට 100 100ක්ම සමාදන් වෙලා මම මේ වෙලාවේ හිටියයි කියලා අන්නේ වෙලාවේ යාට දැනගන්න පුළුවන් ආනෙන්ජයක් තියෙනවා. ඉන්ජන නැති තැනක් තියෙනවා. ඉතින් මේක මේ දේශනේ අමාර තව විස්තරණ ටිකක් තියෙනවා කියන්න. නමුත් දේශනේ අමාර කරුවේ මම කියන්න කැමතියි. හැම ප්‍රස්වාසයක්ම අග තියෙන්නේ ওই ආනෙන්ජ චිත්තක්ෂණ. කාටවත් අහුවෙන්නෙත් නැහැ. අහුවෙන්න යනකොට බෙවුලන්න පටන් ගන්නවා. ප්‍රශ්වාසය ඉවරලා ඉවරලා ගිහිල්ලා නොසැලෙන තැනකට ඇවිල්ලා ආශ්වාසය පටන් ගන්නවා. ප්‍රශ්වාසය ගෙවෙනකන් සැලෙනවා. ගුරුසුර සැල්ල මධ්‍යස්ථ සැල්ල සැලීම සම්පූර්ණ වෙනවා. එතෙන්ද පුදුම බයයි. එතෙන්ද යනකොට දියේ ගිලුණා වගේ බය වෙනවා. සුනාමියක් ආවා වගේ සහලවනවා. ටොනාඩෝ එකක් ආවා වගේ කම්පන චංචල වෙනවා. ඒ නිසා අපි ඒක දකින්න ඉස්සෙල්ලා ඊගාට එන ප්‍රශ්වාසයේ මුල බලමු. ඒ සමය ස්පර්ශාගේ එකකට අඩු කරලා ඒකත් අන්තිමටම ගෙවම් කරන්න පුළුවන් තැනක් කරන්න ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ. එක හුස්මක් ඉවරනකම් බලන එකයි තියෙන්නේ. නමුත් ඒක ලේසි නෑ. ඒක ගොඩාක් පුහුණු කරන්න ඕනේ. එතකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ හැම හුස්මක තියෙන වටිනාකම. එක හුස්මක මුළු ලෝකෙම තියෙන. ලෝකෙන් තොර වීමක් තියෙනවා. නිරෝධයක් තියෙනවා. ආන්න එක බලන්න මේ ස්පර්ශයේ සමුදය. ස්පර්ශය තේරුම් ගන්න ඕන සමුදේ තේරුම් ගන්න. ඒක ඒක මේ විදිහට කිව්වට පස්සේ සරුවචනංශ පෙන්නනවා ඇයි මේ ස්පර්ශාගේ මෙච්චර පහසු නිවනක් තියේදී අපට එතෙන්ද හිත නොයන්නේ වේදනා චෛතසිකේ නිසා. අපි හැමදාම සැප හොයන සැප වේදනාවට කඹරන සැප වේදනාවට පහඳින සැප වේදනාවට බත් බැලකම් කරන දායකම් කරන ගතිය ඒක තමයි කාම ලෝකේ කියන්නේ. ඒ නිසා අපිට කවදාකවත් අර ස්පර්ශාගේ සංසිද්ධියවට යන්න බෑ. ඉතින් මේ වේදනාව කොහොමඩක්වත් තණ්හාවගේ ඉත්තේක්. වේදනාව වැඩ කරන්නේ තණ්හාවේ ස්වરૂපේට. ඒ නිසා අපි අන්තිමට තණ්හා දාසෝ තණ්හා රාජකාම තණ්හා රාජිනී යගේ තණ්හා ලෝකේ කාමදාසයන් විදිහට කටයුතු කරනවා. ඒ හොඳටම දාසකම් කරන අයට තමයි ලෝකේ හොඳටම බෝසත් කට්ටිය කියලා කියන්නේ. භාගයට දාසකම් කරන කට්ටිය කියනවා මධ්‍යම පන්ති කියෝ කියලා. යමක්කමක් කරමුද හොම්බෙන් යන කටේ කියන දුප්පජ්ජාදී. යේසුස් වහන්සේ කියලා තියෙනවා ස්වර්ගයේ තියෙන දුප්පතුන් සඳහා පමණයි. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා මේ ගමන තියෙන්නේ කාමදාසත්වයේ අඩුවට යන එක නමුත් උණ්ඩ වෙලා තියෙන්නේ මේ වගේ රිට්‍රීට් එකටවත් ඒ ගන්න වෙලාවක් නැහැ මොකද විවේකයක් නැහැ හම්බ කරන්න ඕන නැත්තම් දුප්පත්කම ෂෝක් දැන් නිකමට හිතන්න සංඥා වහන්සලා අමු හිඟන්නවා. මොන ජොලියකද ඉන්නේ කියලා. කවුරුරි හම්බ කරලා දෙන දෙයක් කාලා ප්‍රසිද්ධිය කියන අපි සිඟා කා ජීවත් වෙනවා. පිඬු සිඟා වඩි අම්මේ සාදු කිය උණුණු බත් බෙදනවා අනේ ටිකක් ගන්න ස්වාමීන් වහන්සේ කියලා. හැබැයි එක එක්කත් මහාන වෙන්න නම් හිතන්නේ මේ මේ තරම් ලස්සනට හිඟා කෑමි වටිනාකම බුදුහාමුදුරු මෙච්චර ඔසවලා දක්වලා බුදු පුත්තුරු බුද්ධ දුයිතු කරලා පෙන්ලා තියලා තියෙද්දි ස්වාමීන් වහන්සේ මේ මේ ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා ඔන්න ප්‍රශ්නේ. මේ රස්සාවක් කරනකොට නිවන් දකින්න බැරිද? අයියෝ. සෝරි කියලා හිතෙනවා මේ මොලේ ඇතුලේ මොන නෑ උගන්නන දේනේ අප්පා. මොන උගන්න අම්මලා තාත්තත් උගන්නන්නේ ඕකනේ. ඉස්කෝලේ උගන්නන්නේ ඕකනේ. දේශපාලනොත් අපිට කියන්නේ අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලානේ. එක එක්කත් කියනද මේ හිඟා කාලා ජීවත් වෙන බින්ද පාතේ වැඩලා ජීවත් වෙන කියලා. ඒකට ප්‍රශ්නයක් අහන සමන්ත ඔක්කොමලා බින්ද පාතේ වැඩ බෙදන්නේ කවුද? ඒකට අපි ඉන්න එපා. ඒකත් පොඩි පිංකමක් නෙවෙයි. බින්ද පාතේ බෙදන්න ඉන්න වැඩ. ඉතින් ඒගොල්ලෝ කියනවා ඕගොල්ලෝ වඩින්න අපි බෙදන්න. හරියට ඉන්නේ ලංකාවේ නෙවෙයි ලෝකේ ඕන තැනකට යන්න ලාංකිකයා මේ උණු උණු බත් ඇතුව පාරයිනේ ඉන්නේ. අනේ වඩින්න බින්ද පාතේ ඒකට හරි කැමති. හැබැයි මේ දන් දෙන වෙනකොට දන් කාලා භාවනා කරපන් කිව්වොත් අම්මෝ මේ ආත්ම බෑ. ඒකට මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕන. මේ මේ හය පිළිබඳව නොදැනුවත්කම නිසා මේ නාඩගමෙන් කවුරුත් රැවටෙන්නේ නැහැ. මොකද ආර්යයන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා. මේ ඇස් ඇතියත්තු ඉන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ නටනකොට ඒ දෙයට සාදු කියනවනම් ඒත් අසත්පුරුෂෙක් විතරයි. මේක දන්නේ නැති කෙනෙක් ඒකට සාදු කියනවා. දන්න කෙනාට පේනවා. ඉතින් කවදා හරි ඇස්තැත්තේ මුන්ට වැටෙයි. සම්මා දිට්ඨිය ආවට පස්සේ වැටෙයි මේ කරන වැඩේ මොකද්ද කියලා. ඉතින් මේ ධර්ම කොටසවල ඒ වගේ සුතමේ ඥානෙමුත් හින්ට් එකක් කියලා කියන්නේ. කෙනහිල්ලක් කියලා කියන්නේ. ඉංගියක් තියෙනවා. චින්තාමේ වශයෙන් යනකොටත් පේනවා මේ මේ ඒ ඉංගිය මාර්ගෙන් හරි බුදුහාමුදුරු නරක දෙයක් කියන්නේ නැහැ. අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි හෙට මේ අනුව ඉදිරියට අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඒ නිසා මේ තැනකට අපිටපත් වුණා අපිට මේ දේ කරගන්න පුළුවන් වුණා. ඒ දේ කවුරුත් දීපේ කරන්නේ අපි අපි විසින් සපයා ගන්න ලද්දක්. නමුත් මේ ගෙවෙන කාලය මේ ධර්ම කොටාසත් සුතුමේ ඥානයත් එක්ක තවත් කාර්යක්ෂමව එහෙම නැත්නම් වඩා එල්ලයක් සහිතව කරගෙන යෑමට මේ ප්‍රථම ධර්ම දේශනාවේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ආශිර්වාද දෙනාට සනසීමු දා වේවා කියලා